නමස්කාරණේවා බුදුරුවනට සමදා බුදු කෙනි සරණයමි නමස්කාරණේවා ධම්මරුවනට සමදා සදමන් සරණ

සූත්‍රයෙන් ඒ පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන ඔව් නොසලින ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ගැන ශීලයෙන් සද්ධාාවක් ඇති කර ගැනීම ඒ වගේම ශ්‍රාවක සංඝ රත්නය ගැන නොසලින් ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම ඒ වගේම පංචශීලයේ ගැන අවබෝධයක් ඇති කර ගැනීම කියන මේ කරුණු අපි කියලා දුන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පංච භවයේ සූත්‍රයේ තමයි අද අපි ඉගෙන ගන්නෙ. කලින් අපි ඉගෙනගත්ත සෝතාපට්ටි අංග හතර ඉගෙනගත්තේ අභිසංග කියන සූත්‍ර දේශනාවට අනුවයි. ජීවිතයට පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ලබා ගන්න කොහොමද කියන එක මේ දේශනාවෙන් අපි දැනගත්තේ. අභිරමණ දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී අනාථ පින්ඩික සිටුමාට දේශනා කරපු එක. අනේ පිළිසිතුමාගේ ගිහිනම මොකක්ද? එයාගේ නියම නම මොකක්ද? සුදත්ත. එයා විලඳාම් කරන ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්. දවසක් මෙයා රජගහ වලට ගියා ඉතින් මුලින්ම ගන්න වෙනවා මේකට. ඉතින් ප්‍රධාන වූ සිටුවරයාගේ මාලිගාව නැවතුණා. ඒ සිටුවරයා මේ සුදත් සිටුමාට කිව්වා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා දැන් උන්වහන්සේ ප්‍රබලගාමවල වැඩ ඉන්නවා කියලා. ඒ සම්බුද්ධය කියන වචනේ ඇහෙනකොටම හරි ප්‍රීතියකටපත් වුණා මේ සුදත්ත. ප්‍රබිරණව සිටුමාගෙන් විස්තර අහගත්තා. එතුමා බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කළා. කදයා සද්ධාවට ආපු කෙනෙක් විස්තර කළ දුන්නා බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙහෙම කෙනෙක් කියලා. ඉතින් ඊළඟ මෙයාට නිවිලන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගැනම මතක් වෙනවා කාටද සුගතට ඒ බුදුරජාණන් වහන්සේ මේ ගුණවලින් යුක්තයි අනේ මට උන්වහන්සේ හිතුවේ කොහොම හරි කියලා බලන්න ඕනේ උන්වහන්සේ බෑගකින් ඕනේ කියලා මේ බුදුගුණ හිත හිත ඉන්නෝ නීතියක් නැහැ සුගතට බුදුගුණ හිතේක ඉන්නකොට මෙයාගේ හිත කොයිතරම් බුදුගුණයේ හිත බැසගත්තද කියන්නේ මෙයාගේ හිතේ ලොකු ආලෝකයක් ඇති වුණා. දැන් මෙයා ඇඳින් නැගිටලා බලවහම එළි වෙනාගේ පේනවා. බෑන පිටත් වුණා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාවට. පිටත් වුණාම ඒ සෝන පහුවෙනකොට මෙයා හිත පොඩ්ඩක් ගැස්සුණා. ගැස්සෙච්ච ගමන් අර හිතේ ආලෝකය නැතුව ගියා. කරවල වුණා. කරවල වෙච්ච ගමන් මෙයාට දැනෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට ආසෙන් නැිනවා ගාතාවක්. දෙකෙනි ගාතාවක් කියනවා. කියනවා සත්තං හත්ති සතං අස්සා සතං අස්ස පරිරතා සතං කන්‍යා සහසානි ආමුත්තමණි කුණ්ඩලා ඒකස්ස පදවේතිහාරස්ස කලන්නාග සෝලසි දෙකෙනෙක් කියනවා ආභරණ වලින් සරසපු ඇත්තු සීයක් ලැබුණාත් ආභරණ වලින් සරසපු අශ්වය 100ක් ලැබුණා. ආභරණ වලින් සරසපු අස්සේ කරත්ත 100ක් ලැබුණා. ආභරණ වලින් සරසපු කුමාරිකාවන් ලක්ෂයක් ලැබුණා. ඒකක්වත් බුදුරජාණන් වහන්සේ නමක් දකින්න යන පියවරෙන් දාසෙන් පංගොක්වත් වටින්නේ නැහැ. කියලා කියුවා සිටුමනි බය තුනක් කියලා. කියපුවම ආයි බුද්ධානුස්සතිය මෙයාට හිත වැටුණා. ආයි බුදුරජාණන් හිතනකොට හිත සංපත් වෙන ආජික ආලෝකයක් තුන එළියෙම පේනවා. ආයමත් පිටක් තුනක්. මේ වගේ දැන් දෙකකින් තුනකින් මෙයාට කලවල වුණා. ආයමත් පිටක් තුන කොමරි ඥානකට එළියට. බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් සුදත්ත මෙහෙම කෙවුවා. බුදුරජාණන් වහන්සේට හරි මේ සුදත්තට හරි සතුටක් ඇති වුණා. නම කියන කතා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. එදා ධර්ම දේශනා කරලා සෝතාපන්න වුණා. බුදුරජාණන් වහන්සේ බැලඳකින් යන ගමන කොයිතරම් වටින එකක්ද එතකොට? දැනකට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. දැන් අපිට අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දකින්නයි. ඒ අනුගමනයෙන් අපි හිතේ තියෙන්නේ අපි යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නයි කියන චේතනාවෙන් නම් ඉන්නේ. එයාට කොයි තරම් පිනක් පීවරක් පාසා රැස් වෙනවා ඇද්ද? එතකොට බලන්න මේ අවස්ථාවේ වටිනාකම ඉතින් අනාථපිණ්ඩික සිරිතුමා ඒ විදිහට තමයි බෞද්ධ වුනේ. ඊට පස්සේ එතුමා කල්පනා කළා බුදුරජාණන් වහන්සේට සමත් නෝරින් ආරාමයක් හදන්න කියලා. කල්පනා කරලා ඉතින් දැන් සවැත්නුවර විශාල ජනගහනයක් ඉන්නවා. සවැත්නුවර නගරයට ළඟත් නැති දුරක් නැති විවේකයක් ලැබෙන හුදකලා බවක් තියෙන තැනක් කොහෙද කියලා සමත් නුවර හොය හොය යනකොට දැක්කා. ජේ කුමාරයාගේ වෙන පාක් එක. දැකලා කල්පනා කරන මෙතන ෂෝක් යන කියලා ජේ කුමාරයා හම්බුන්න ගියා. කියලා කිව්වා කුමාරයා මේ මට වුණා තියෙනවා බුදුරජාණන් වහන්සේ නිසා ආරාමයක් හදලා දෙන්න. ඒකට නගරයට ළඟක් නැති, දුරක් නැති විවේකයක් ලැබෙන තැනක් තමයි හොඳ. ඔබේ මේ මේ පාන්තිකන කියාපු තැන බොහොම අගේ කියලා. මේක විකුණනවාද කියලා නෑ නෑ ඊට පස්සේ ආයෙත් දවසක් ගිහිල්ලා විකුණන්නේ කියලා. මිසුදත් සිල්තම ආතේරිනේ. ආනන්ද කියනවා ආනන්දට කියුවා රක්තරණිතුරුව විකුණන්නේ කියලා. එතකොට සුබත් සිල්තමා කියන්නේ මම ගත්තා. ඒ කොන්දර තම රක්තරණ මතුරු මේ ගන්නවා කියලා. පුදුමුණා. ඊට පස්සේ සේවකයන්ට කියලා දැන් ගබඩාවට පිට කහවණු දෙනවා. කරත්තෝලින් ගේනවා. දෙන්න එකට එක කහවණු කහවණු ගෑවෙන්න මුළු ජේතවනාරාම අතුරනවා. අතුරනකොට පොඩි කොටසක් අතුරන්න මැදිනවා. ඉවර වුණා කහවණු. ඉවර වුණාම ජේතු කුමාරයා දැනුවා මේ ශ්‍රමණයන් වහන්සේ නමකට ආරාමයක් හදන්න මෙච්චර විතං කරන්නේ. මේක මොකක්ද කියනවා. කල්පනා කරලා දේවි කුමාරයා කියනවා සිරිකමනි ඔය අඩු ටිකට කතරම් පුරන්න ඕනේ ඒක මගේ ගාන හැබැයි මම නිලීමක් කරන්න මේ ආරාමෙට මගේ නම දාන්න මේ කාලෙත් නම ගහගෙන කැම්පේන් ඉඳලා තියෙනවා මොකද යා තිරුවන්සරණේ පිළිවෙත් එක නෙමෙයි තිරුවන්සරණ පිළිවෙත් එක නම ගහගන්න බෑ කිසරම් <laughs> පිළිවෙත් එක නම පිනයි පුණ්‍ය විපාකයයි ධර්ම පිළිගෙන පැහැදීමක් කියන එකට නම් ඕනේ. මේ ජේත කුමාරය වෙනකොට තිසරණීට අපි කියන්නේ නෙවෙයි. නම් ආනන්ද ගහනවා කියලා. ඊට පස්සේ තමයි ජේත වනේ අනාථ පිළිකස්සාරාමි. ජේත වනේ අනේ පිළිසිටුමානි ආරාමයේ කියලා අමාරු. ඉතින් මේ කන අනාගත පිළිතුර සිටකවා සුගත කියන ගැටි වෙලාවට නැත්නම් දීප ආකාරයට අනේක විසිටුමා අනාගත පින්දක සිටුමා කියලා ප්‍රසිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ බැලඳකින්ද ගිහිල්ලා මෙයා එකක් පස්ස වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා ගුරුපතිය ආර්ය ශ්‍රාවකයාට බය වෛර ඇති වෙන කරුණු පහ සංසිඳුණා නම් බලන්න බය වෛර ඇති වෙන කරුණු පහ අපි දැකියද පංච දුස්චරිතේ බය වෛර ඇති වෙන කරුණු පහ සංසිඳුණා නම් සෝතාපට්ටි අංග හතරෙන් සමන්විත නම් සෝතාපට්ටි අංග හතර කිව්වේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සිල්ලෙන පැහැදීම ධර්මයේ කෙරෙහිම සිල්ලෙන පැහැදීම ශ්‍රාවක සංඝයා කෙරෙහිම සිල්ලෙන පැහැදීම ආර්යකාන්ත සීලය ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් හොඳට අවබෝධ වෙලා නම් ප්‍රඥාව හොඳට දැකලා නම් එයා තමන් ගැන තමන්ටම දැනගන්න පුළුවන් කියනවා මම නිරේන් නිදහස් වෙච්ච කෙනෙක්. මම ත්‍රිසං අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මම ප්‍රේත ලෝකෙ නිදහස් වෙච්ච කෙනෙක්. මම අපායට නොවැටෙන කෙනෙක්. මම නිවන් මඟට ආපු කෙනෙක්. මම සෝවාන් වෙච්ච කෙනෙක්. මම ආපහු කරකිලා ආපසට වැටෙන්න ගිය කෙනෙක්. මම ස්ථිරවම මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරනවා කියලා තමන්ට තමන් ගැන දැනගන්න පුළුවන්. ඔන්නේ කරුණු ටික හරියට පිළිලා තියෙනවා. දැන් මේකට වමනා කරන මූලික කරුණු කීපයක් අපි කියලා දේ ඉවරයි. ඊළඟට කියන්න තියෙන්නේ අපිට දැන් අපි බය වෛර ඇති වෙන කරුණු පහ විස්තර කළා සීලයේ. ඊළඟට තිරුවන් කරන ගැන විස්තර කළා. දැන් අපි අද ඉගෙන ගන්නේ මේක බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ආදිනවා ගෘහපතිය කොහොමද ආර්යඥාය ප්‍රඥාවෙන් මනාකොට දකින්නේ එහෙනම් අද අපි ඉගෙන ගන්න මොකක්ද ගැනද ආර්යඥාය ගැන ආර්යඥාය ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද ඉදගහ ගෘහපති අරිසාවකෝ ගෘහපතිය මේ කාරණේදී ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදන්නේ සාධුකම් යෝනිසෝ මනසිකරෝති මොකද ආර්ය ආර්යඥය කියන්නේ එතකොට පටිච්ච සමුප්පාදයේම මනාකොට නුවණින් මෙහි කරයි. මේ ශ්‍රාවකයාගේ තියෙන දක්ෂතාවය. පටිච්චසමුප්පාදේව මනාකොට නෝනින් මෙහි කරයි. මතක තියාගන්න කරුණක් දැන් ඉන්නවා. කොහොමද මෙහි කරන්නේ? ආර්ය න්‍යාය කියන මෙන්න මේ කොටසට ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒක පාලියෙන්ම මතක තියාගන්න. දේශී. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ වේ ඉමස්ස උපාදා ඉදං උපජ්ජති මේ උපදින විට මේ උපදී මේක තමයි න්‍යාය ඊළඟට ඊළඟ කොටසක් දෙවෙනි කොටස විමුක්ති අසති ඉදන් නොහෝති මේ නැති කල්හි මේ නැත ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ මේකට තමයි ආර්ය න්‍යාය කියන්නේ එතකොට මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ අවබෝධ වෙන ආකාරයේ අපි දැන් ඉඳී ඉගෙන ගන්නවා. මොකද්ද මේ අපි පාළි ඉගෙන ගත්ත කොටස? ඉතිමස්මින් සත්‍ය ඉදං හෝති. මොකද්ද? ඒක පාළි කියන්නේ. ඉති ඉමස්මින් සත්‍ය ඉදං හෝති. මොකද පාළි වචනේ කටට හුරු වුණොත් විතරයි මතකෙ දෙන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මොකද්ද? ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඊළඟ එක ඉමස්මින් අසති ඉදං නහෝති. ඒ කියන්න බලන්න හොඳට. ඉමස්මින් අසති ඉදන් නොහෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඉතින් ඒ තමයි යවිදන් ඒ කියන්නේ තමයි අවිද්‍යාපත්‍ය සංකාර. දැන් මේවා දැන ගන්න මතකයෙන් දැන් ඉස්සරහට. නැත්තම් මේක අපිට අවබෝධ කරගන්න බෑ. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒමේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති මේ විදිහට කටපාඩම් කරගන්න වෙනවා මුල් හේතුව ඒව ආඩම් හිතේ තමයි ආර්ය ශ්‍රාවකයෙකුට ඒ ධර්මයේ මෙහි කරන්න පුළුවන් වෙන්නේ ආ මේ මේ හොඳයි දැන් මතක් වුණා මට ධර්මයේ ඉගෙනීමේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනීමේදී පිළිගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සුතා. මොකද පළවෙනි එක සුතා කියන්නේ ශ්‍රවණය, සවන් දීම. පළවෙනි එක මොකද්ද? සවන් දීම. දෙක දතා. දතා මහ ප්‍රධාන. දතා කියන්නේ ධාරණය කර ගැනීම. පළවෙනි එක සවන් දීම, දෙවෙනි එක දාහනය කර ගැනීම මතක තබා ගැනීම. තුන වචසා ಪರಿචිතා වචසා ಪರಿචිතා කියන්නේ වචනයෙන් පුරුදු කිරීම වචනයෙන් පුරුදු කිරීම හතරවෙනි එක මනසානුපේක්ෂිතා මනසානුපේක්ෂිතා මනසානුපේක්ෂිතා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම පහ දික්ඛ්‍යා සුප්පටිවිදා අවබෝධයෙන් පැහැදිලි කර ගැනීම. ඒ ලක්ෂණ මේ බුද්ධ දේශනාව ඉගෙනගෙන ප්‍රගුණ කළොත් අවබෝධ වෙනවා. දැන් එතකොට අපිට මේකෙන් තේරෙනවා මේක නිකන් මේ කණින් ආන හර කණින් අතරින්කුත් නෙමෙයි. මේක අසු පමණි කතා කළ පමණි සම්පූර්ණ නිරුත් නෙවෙයි. එතකොට ඔය ටික මම කියන්නේ සුත්තා, දත්තා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්ඛිතා, නිට්ඨිය සුප්පටිවිද්දා. තමන් ඉගෙන ගන්න ධර්මයේ තුල ඔය ටික තමන් පුරුදු කරගත්තොත් ඊට පස්සේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුල තමන්ට තේරෙන තමන්ට අවබෝධ වෙන දෙයක් බවට පත් වෙනවා. ඒකකම්ම තමන්ගේ පිටස්තර දෙයක්. එතකොට පටිච්ච සමුප්පාදේ දැන් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටන් අරගෙන ඉවර කළා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදය කියලා ඒ පටිසම්පාදේ ඒ කියන්නේ මේ සංසාර දුක හැදී හැදී යන ආකාරය. තමයි මේ පටිච්චසමුප්පාදයේ ඒ කොටසින් ඉගෙන ගන්න. ඒකට කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. පටිච්චසමුප්පාද කියන වචනේ තේරුම මේ මේ දුක මේ දුක පිණිස හේතුඵල ධර්ම සකස් වීම. මොකද පටිච්චසමුප්පාද කියන එකේ තේරුම දුක පිණිස හේතුඵල ධර්ම සකස් ඒක අපි සිංහලෙන් ඉගෙන ගන්නකට පැහැදිලි වෙනවා ඊළඟට එතනින් නවතින්නේ ශ්‍රාවකයා දුක පිණිස හේතුඵල ධර්ම සකස් වීම වගේම දුක නැතිවීමත් පටිච්චසමුප්පාදයේ නිරෝධයත් ශ්‍රාවකය දැනගන්න ඕනේ. කොහොමද අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒවමේකස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ හෝති එතකොට මේ ආර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්චය ඒ පටිච්චසමුපාදේ දුක හටගන්න ආකාරය විතරක් නෙමෙයි නෝනින් මෙහි කරන්නේ පටිසම්පාදයේ නිරුද්ධ වීම ගැන මොනින් මැනවි කරනවා. එතකොට අපි ආරණ්‍යයේ ඉගෙන ගත්තා මුලින්ම බලන්න ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උපජ්ජති ඒකෙන් කියන්නේ දුක හට ගන්න ආකාරය ඊළඟට තියෙන්නේ ඉමස්මින් අසති ඉදං නොහෝති මස්ස නිරෝධය ගන්න විදිහට ඒකෙන් කියන්නේ දුක නැති වෙන ආකාරය දැන් අපි පරිසම්පාදේ සිංහලට ටිකක් ගන්න බලමු මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙයි සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙයි විඥානීය හේතු කරගෙන නාම රූප ඇති වේ. නාම රූප නිසා සලආයතන ඇති වේ. සලආයතන නිසා ස්පර්ශය ඇති වේ. ස්පර්ශය නිසා වේදනාව ඇති වේ. වේදනාව නිසා තණ්හාව ඇති වේ. තණ්හාව නිසා උපාදාන ඇති වේ. උපාදාන නිසා භවය ඇති වේ. භවය නිසා ජාති ජාති කියන්නේ ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා මරණ ශෝක වලකින් දුක් දුන්නස් සුසුංගලී මට ගන්න. දැන් අපි ඉමස් ඉති ඉමස්මින් සති ඉදන් හෝති. ඒ සිංහලෙන් අපි මොකක්ද දැනගත්තේ මේ ඇති කල්හි මේ වේ. මේ ඇති කල්හි මේ වේ. මම පළවෙනි කොට කියන්නේ අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වේ. දෙන්නේ මොකද්ද? සංස්කාරය ඇති කරන්නේ විඥානයයි. තුන්වෙනි කොටස. විඥානය ඇති කරන්නේ නාම රූපය. නාම රූපය කරන්නේ සලකන්නේ. සලකන්නේ ඇති කරන්නේ ස්පර්ශය. ස්පර්ශය ඇති කරන්නේ වේදනාව වේ. වේදනාව ඇති කරන්නේ තණ්හාව වේ. තණ්හා ඇති කරදී උපාදාන ඇති වෙයි. උපාදාන ඇති කරදී භවය වෙයි. භවය ඇති කරදී ඉපදීම ඇති වෙයි. ඉපදීම ඇති කරදී ජරා මරණ සෝක වලදී දුක් දුන්න සුසුමිලි මතකයි. ඉතින් අපි ඉගෙන ගත්ත ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති. අපිට බලන්න. පළවෙනි එකෙන් අපි කියන්නේ ධිමස්මින් අසති ඉදන් ධිමස්මින් සති ඉදන් හෝති ධිමස් උපාදා ඉදන් උපජ්ජති මේ උපදින විට මේ උපදී දැන් මේ මම පළවෙනි එක කියන්න අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී සංස්කාර උපදින විට විඥානය උපදී ඊළඟට විඥානය උපදින විට නාම රූප උපදී නාම රූප උපදින විට සමායතන උපදී සමායතන උපදින විට ස්පර්ශය උපදී ස්පර්ශය උපදින විට විඳීම උපදී විඳීම උපදින විට තණ්හාව උපදී තණ්හාව උපදින විට උපාදාන උපදී උපාදාන උපදින විට භවය උපදී භවය උපදින විට ඉපදීම උපදී ඉපදීම උපදින විට ජරා මරණ ශෝක වලදී දුක් දුන්න කුසුමලේ ආදී මුළුමහත් දුකම උපදී. පටිච්චසමුප්පාදය මූලින් මෙහි කිරීමේදී බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් කියලා දෙනවා. දැන් ඕක ආර්ය න්‍යාය. දැන් මේක කොටස මොකද්ද? ආර්ය න්‍යාය එක කොටසක්. හට ගැනීම ගැන. ඒක නුවණින් මෙනෙහි කරන්න තියෙන්නේ අවිද්‍යාව ඉඳලා නෙවෙයි. අන්තිම ඉඳලා. මොකද ජරා මරණ. ජරා මරණ ශෝක වෙලකින් දුක් දුන්න සුංගලි මට ගන්නවා. ඒ කියන්නේ එතන තමයි දැන් අපි ඉන්නේ. අපි ඉන්න තැන ඉඳලා තමයි ඒක මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් අපි ජරාවට ගොදුරු වෙච්ච ජීවිතයක් පවත්වනවා. ජනව බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන් තුල ජනාව කියන එක තියෙනවා. හැම සත්වයකගේම සත්ව වර්ගයක් තුලම ඒ සත්වයන්ගේ ඒ සත්ව කණ්ඩායම් තුල සත්ව වර්ගය තුල ජරා, ජීර්ණතා, දිරණගෙන යනවා. කණ්ඩිච්චන් දත් කැඩිලා යනවා පාලිච්චන් කෙස් ඉදිලා යනවා වලික්කචතා හමරේ වටලා යනවා ආයමෝ සංහානි ආනිස ගෙවිලා යනවා ඉන්ද්‍රියන් පරිපාකෝ ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රියන් මෝරලා යනවා දැන් අපි නා කියනවා කියන්නේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම මෝරනවා. මෝරනකොට ආයස ඉවර වෙගෙන යනවා. ඒකකොට මේ කියන ලක්ෂණ ටික ඔක්කොම එනවා. ගත් හැලෙනවා. ඊළඟට කෙස් පැහෙනවා. ඇඟ රැලි වැටෙනවා. ඇස් මෝරනකොට ඇස් දුර්වල වෙනවා. කන් දුර්වල වෙනවා. ගඳ සුවඳ ගැනීම දුර්වල වෙනවා. රස දැනීම දුර්වල වෙනවා. ඇඟේ පොතේ ශක්තිය දුර්වල වෙනවා. මේක ජරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජරා කියන එක මේ ලෝකේ ඉපදිච්ච සියලු දෙනාට පොදු එකක්. ඒකට මේක අපි අක්කින එකක් ජරාව. ඒකට අපි අවබෝධ කරගන්න ඕනේ අපි ජරාවට ගොදුරු වෙන ජීවිතයක් පවත්වනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මරණය විස්තර කරනවා ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකයෙන් චුත වීම ඒ ඒ සත්ත්වනිකායේ ඒ සත්ත්ව ලෝකේ චුති චුත වෙනවා චුත වෙන බව චවනකා බේදු විවිල යනවා ඛණ්ඩාන බේදු පංචපාදාන ස්කන්ධ විවිල යනවා එතකොට කවේගරස් නික්කේපෝ ශරීරේ බහැරට දානවා. මේ මොකද්ද? මරණය. ඒකට අපි මරණය කියලා බුදුරජාණන් විස්තර කරන්නේ චුතු වීම. යාතේ සංකේ සංසත්තාන තම්මා තම්මා සප්පනිකා චුති චවනසා බේදු මච්ච මරණ කාලකිරිය කන්දානම් බේදු කලෙවරස නික්කේපෝ. කලුවේ කිරීම මරණය පංච පාදානස්කන්ධයේ බෙදීම මේ ඔක්කොම කියන්නේ මරණයට. දැන් දිව්‍ය ලෝකේ ගත්තොත් ඒකෙත් තියෙනවා බිදෝ බිදී යනවා. පංච පාදානස්කන්ධ බිදී යනවා. මේ තියෙනවා කලුවේ කලුරිය කිරීම. ඒක මරණය. නැත්තම් කලීබරස් කලීබරය කියන්නේ මృత ශරීරයට. කලීබරස නික්කේපෝ මල සිරුර බහැරට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මේක මොකද්ද මරණය. ඊළඟට මේ ජරා මරණ වලට අපි භාජනය වෙලා ඉන්නවා. අපි ඒකේ ගොදුරු බවට පත් වෙලා ඉන්නවා. කියන කාරණේ අපි ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ. අපි ජරාවට පත් වෙන ජීවිතයක් පවත්වන බව මරණයට යටත් වූයේ ඒකක් මරණය ජයගත්තු නෙවෙයි මරණය ජය නොගත්තු ජීවිතයක් පවත්වන බවත් අපි අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගත්තාම ඔන්න අපිට ඊළඟට ඇති වෙනවා අර මේ ඇති කල්ලි මේ වේ කියලා පිළිගන්නත් ඒක තමයි අපි මේකට දැන් ගල්ප ගන්න තියෙන්නේ කොහොමද කුමක් ඇති කල්හිද ජරා මරණ ඇතිවන්නේ? ඔව්. දැන් ජරා මරණ දැන් අපිට දැන් ජරා මරණ තියෙනවා. කුමක් ඇති කල්හිද මේ ජරා මරණ තියෙන්නේ? ඉපදීම ඇති කල්හි. එහෙනම් ඉපදීම ඇති විතරයි ජරා මරණ තියෙන්නේ. එතකොට කුමක් ඉපදීමෙන්ද ජරා මරණ ඉපදුනේ? ඉපදීම ඉපදීම දැන් අපි මව කුසක බීච්ච මොහොතේ ඉඳලම ජරා මරණයට ගොදුරක්. ඒ නිසා තමයි මව කුසේ ඉපදිච්ච මොහොතේ ඉඳලම මරණ උරුම වෙලා කියන්නේ. මව කුසේ ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණ උරුමයි. මොකද හේතුව ඔව් ඉපදීම ඇති කල්හි මරණය ඇත. ජරා මරණය ඇත. එතකොට අපි මෙහෙම අවබෝධයක් ඇති කරගත්තොත් අපට විසඳුමක් තියෙනවා. මොකද්ද මේක අවබෝධ කරගෙන යන්න පුළුවන්. ඒ නැත්නම් දැන් අපි ගත්තොත් කියන පසුගිය කාලේ ලංකාවේ සුනාමි එකේම ආපු වෙලාවේ මිනිස්සු ගොඩාක් කතා බස් කළා. මේක කර්මයක්ද? කර්ම පාටෙත් පළදීලද? මොකද මේ වුනේ? කියලා කතා කර කර යනකොට ඒක නිකන් හිතෙන්නේ මේක කර්ම විපාකයක්. එතකොට මේක අපිට වෙන එකක් නෑ. මොකද හේතුව මේ කොටස දන්නේ නැති නිසා. ජරා මරණ නොදෙන්න කුමකින්ද? ඉපදීම නිසා. ඉපදීම නිසායි කොයි ආකාරයෙන් හරි ගින්නෙන් වේවා, ජලයෙන් වේවා, වසවිසකින් වේවා, වෙනත් අසනීපකින් වේවා ජරා මරණයටපත් වෙන්නේ ඉපදීම නිසා. එහෙමනම් ඉපදීමෙන් නිදහස් වෙනකම්ම ජරා මරණ තමයි තියෙන්නේ. නමුත් අපි දැක්ක ඒ මරණවලදී පැතුවා අපේ රටේ අය අනේ මේ අයට උපන් උපන් ආත්මික මෙක්සිඩෙන් දෙපා. ඉතින් අපි හොයන්නේ මැරෙන්නේ නැති ජරාවටපත් වෙන්නේ නැති ඉපත. පතනවා. නමුත් ඒ පතන උපත තුන කවදාවත් අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි අනේ ඊළඟ ආත්මේ මෙයාට දිගාසිර ලැබේවා. ඊළඟ ජීවිතේදී මේ වගේ අකල් මරණයට ගොදුරු නොවේවා. ඕම් පතනවනේ අපි. නමුත් දැන් තේරෙනවා ඔබට අවබෝධය කරනකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන මොකද්ද? මේ ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. ඒ ආර්ණ්‍යයට ගලපගත්තු ගමන් අපිට මේ සංසාරේ හැම තැනම ගැන අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉපදීම ඇති කල්හි ජරා මරණයට. එතකොට අපි කොහේ ඉපදුණත් මෙහි ඉපදුණත් වෙන රටක ඉපදුණත් වෙන ලෝකෙක ඉපදුණත් අපිට අවබෝධයක් තියෙනවා ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. ඉපදීම උපදින විට ජරා මරණ උපදී. ඉමස්සින් සති දන් මොති හිමස්සු පාදා ඉදන් උපජ්ජති ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන ක්‍රමය. එතකොට ශ්‍රාවකයා හිතනවා ඊට පස්සේ දැන් මේ ජරා මරණ තේරෙනකට මේ ජරා මරණ හඳුනගත්තට පස්සේ ජරාවට පත් වෙන එකට අපි ජරාවට පත් වෙන්න එපා කියලා අපි පතන්නේ ඒකවල. ඇයි අපි දන්නවා මේක කොච්චර පැතුවත් බලකන්න බෑ කියලා. මරණයටපත් වෙන ජීවිතය තුළ මරණයටපත් වෙන පාටල පතන්නේ. දැන් මේ ප්‍රතිම දුකකට ඇති. දැන් බුදු දේශනාවේ තියෙනවා යම් පිච්ඡන් නලබති තම්පිලුක්ඛා. කැමති යමක් නොලැබෙයිද ඒ දුකකි. දැන් කැමති යමක් නොලැබෙයිද ඒ දුකකි කියන එක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන කාරණාවකටද කියලා හොයන්නේ නැතුව සමහර කියනවා මොනමට කාරකක් ඕනේ. ඒකට කාරකක් නැහැ. දුකයි. ඒකට මට කාර්යයක් හම්බ වුණා. ඉතින් දුක ඉවරයි. ඔන්න රස්සාවක් නෑ. ඔන්න දුකේ ඉන්නවා. රස්සාව හම්බ වුණාට කැමතිමක් ලැබීම සපයි වීම. ඒ මොකද එහෙම හිතන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක මොන කාරණයක් පැහැදිලි කරන්නද කියලා දන්නේ නැතිකම. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒක පැහැදිලි කරනවා ওই අදහස මේ මේක ඇති වෙන්නේ කොහොමද මිනිසුන්ට ඇති වෙනවා ඒවන් ඉච්ඡා උපජ්ජති මෙහෙම ඇඟීමක් ඇති වෙනවා අහෝවතම ජරා ධම්ම අහෝවතම න ජරා ධම්මං අසං අනේ අපිට නම් අපි වෙන මොයි විදිහට ජරාවටපත් වෙන්න එපා එතකොට නචවතම ජරා ආදි ආගච්ඡේයාට අපේ ජීවිතේට නම් මුළු විදියට ජරා එන්න එපා. නොකෝ පණේත නිච්ඡය පත්තන ඒක ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. ඉදන් ඉදම්පි අම්පිච්ඡන් ලෝකං දුක්ඛං ඒක තමයි යම කැමති කැමති වේද ඒ වලදීමේ දුක. මොකද්ද ජරාවටපත් නොවීමට කැමති. නමුත් ඒ කැමති දේ ලැබෙන්නේ නැහැ. ඒක තමයි කැමති දේ මොකද කියන්නේ. තේරු බුදුරජාණන් වහන්සේ විස්තර කරන මරණය ගැන මරණය ගැනත් ඇති වෙනවා ඒ නම් ඉච්ඡා උපජ්ජිත මෙන්න මේ අදහසක් ඇති වෙනවා අහෝවතන නමරණ ධම්මං ඉච්ඡා අසං අනේ අපිව මැරෙන්න එපා මෙතුවතන මරණ නාගච්ඡේය අපේ ජීවිතේට මරණය ඉන්න එපා ලකෝ පණිතං ඉච්ඡාය පත්තබ්බ මේ වුණාට මේක කැමති වෙලා ලබන්න පුළුවන් එකක් නෙවෙයි ඉදං යම් පිච්චන ලබති සම්පිදුක්ඛං මේක තමයි යම කැමති නම් ඒ කැමතිදී නොලැබීමේ දුක මේ කැමතිදී නොලැබීමේ දුකෙන් කවුරුත් පිළිනවා ඕකේ නොපිළිම කෙනෙක් ලෝක හොයාගන්න නැහැ දැන් අපි ගත්තොත් මේ ජරාව වළක්වන්න මොනතරම් විටමින් තියෙනවද මොනතරම් එක්සර්සයිස් තියෙනවද දුවන්නේ හැමතැනම පාරේ පාද යන්නේ ඒක මොකද මේ කොහොම කරන්නේ? මොන කෑම වර්ග කොච්චරනම් අපි තෝර තෝර කනවාද? මොනතරම් පරිස්සම් වෙන්න හදනවාද? නමුත් අපිට පුළුවන් ජරාවටපත් වීම වළක්වන්න. බැහැ. මරණය වළක්වන්න කොයිතරම් දේවල් අපි කරනවද? කොයිතරම් දේවල් කරනවද? නමුත් මරණ වළක්වන්න පුළුවන්ද? බැහැ. මොකද හේතුව ඒ කොහොම තියෙන්නේ? ඉපදීම ප්‍රත්‍ය කොටගෙන ඉපදිච්ච සත්වයාට ඒක උරුමයි. එතකොට ඒක අපි අවබෝධ කරගන්න ඕනේ මේක තමයි කැමති දේ නොලැබීමේ දුක නිසා අපි කැමති කායික මානසික දුක් දුන්නස් නැතුව ඉන්න. අපි කැමති පතන. නමුත් මේ පතනදී අපිට ලැබෙන්නේ එතකොට ඒක තමයි යමක් කැමති නම් කැමතිදී නොලදී මේ දුක. මේක දන්නේ නැතුව අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පහරම දෙන විදිහට කතා වෙනවා මිසෙයි. ආනි අපි කාර් එකක් හම්බුනොත් එහෙනම් අපි සැපන් කෝයේ ඒකට අර බොරු වුණානේ කියලා අපහාස කරනවා. එතකොට ඒ දන්නේ නැතිකම නිසා හරියට දන්නවා නම් ඔයාට වෙන්නේ අවබෝධ වීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට ජරා මරණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ජරා මරණ ගැන අවබෝධයක් ඇති වුණොත් තමයි විසඳුම් කරා කියන්නේ. අවබෝධයක් නැත්නම් විසඳුම් කරා යන්නේ. ඒ අවබෝධය නැතිකම නිසා ඔබට මතක වෙනවා මම කිව්වා නිවන් සැප ලැබෙන්න බෑන්ඩ් එක ගහනවා. අනේ මෙයා අපාතර උපදින්න අපාතර උපදින්න මතන. එයි. යාට ඒ ඒ ආයෙත් කියලා ලැබෙන්නේ මේවමයි කියලා කල්පනාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ ජරා මරණ ගැන හොඳ අවබෝධය අපි විසින් හිතන ඇති කරගන්න ඕනේ. හිත හිත මොනේ විමසීම ඇති කරගන්න ඕනේ. එතකොට ඒක අපේම දැනුන අපේ ජරා මරණ මේකයි කියලා ඔන්න සමන් දුන්නා සුතා. ඊට පස්සේ ජරා මරණ මේකයි කියලා මතක තියාගත්ත දතා. දැන් ජරාවට අපි විස්තර කරනවා. ජරාව කියන්නේ මේක. මරණය කියන්නේ වචනා පරිචිතා. ඉතුරු වෙ තියෙන්නේ තමන්ගේ කුසලතාව මත. මනසාන්තිකිතා, දිට්ඨිය සුප්පටි විද්‍යා. නෝනින් මෙනෙහි කිරීමත් අවබෝධ කිරීමත්. එතකොට ඒ තුන නෝනින් දැන් බලන්න කිසాగෝතිනී විසින්තිය. කිසాగෝතිනීගේ දරුවන් නැරුණා. කිසాగෝතිනී පිළිගත්තේ නැහැ. මරණ කියලා. ඒ වගේ කිසాగෝතිමේ වගේ අපි දරු අම්මලා අඬන උත්තර දැකලා තියෙනවා. සමහර මළවලට ගියාම සමහර අම්මලගේ දරු දුක කොච්චරද කියනවනම් මේ අපි ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා තේරෙන්නේ අනේ පුතේ නැගිටින්න ස්වාමීන් වහන්සේලා වැඩියා කියලා සිහි විකල් වෙනඳ අම්මලා අපි මේ ජීවිතය දැකලා තියෙනවා. සමහර ස්වාමීන් මරණාම බුරි ගන්නවා අනේ නැගිටින්න මේ බරුව බලන් ඉන්නවා මේ ඉතින් මරණ කියලා හිතන්නේ මේ වගේ මිනිස්සුන්ගේ ජීවිතවල මරණයේදී ඇති වෙන කම්පණේ කොයිතරම් බරපතලද කොයිතරම් බරපතලද දැන් ඔය මේ සුනාමි කාලේ ඒ මිනිස්සුන්ගේ කම්පණේ සුළුපටු කම්පණයක් නෙමෙයි තිබුණේ ඒකේ පැත්තේ අපි ගියාම අපි දැක්ක මේ මිනිස්සු ජීවත් වෙනව නෙවෙයි. මිනිස්සු දන්නේ නැහැ මොකද්ද කියලා. මිනිස්සු මොහොත පැත්ත බලන්න කැමති නැහැ. අපි මුල් දවස්වල ඒ පැත්තට යනකොට දැන් ඔය සමහර කවුරුද එක්කිනා දෙන්නේ ඉතුරු වෙලා කියලා. ඒගොල්ලෝ අර නවතින දැන නැවතිලා ඉඳලා රැයට උදේට එනවා. ඇවිල්ලා අර පාළු කිඹුල් ගේක් ගහගෙන ගිහිල්ලා මොකුත් නැහැ. අවුල් පිච්ච පිච්ච මේක වටේ ඇවිල්ලා ඉන්නවා. වටේ ඇවිල්ලා ඉන්නවා මේ අනේ මෙතන තමයි පොඩි දරුවෝ විලාගත්තේ. මෙතන තමයි අපි ඉන්නේ. මෙතන තමයි අපි ඇඳුම් තිබුණේ. හොඳට තේරුණා මේ මිනිස්සුන්ගේ ඒ දවස්වල අවුව හරි සැරයි. ඒ අවුව ගින්දර වගේ පිච්චෙනවා. මේ ගිනි ගිනි අවුවේ කොණ්ඩේ පීරලා නැතුව මේ කොණ්ඩ ඔක්කොම අවුඩ තඹ පාට දෙන්න. ඉතින් ආන්දී ලකෝ මහන්සිය ගත්ත මිනිසුන්ගේ මේ මානසිකත්වයේ නැතිකරන්න නැති කළා. නැති කළේ මිනිසුන්ගේ සූදම්මා විහිළු කතා කිව්වා නාට්‍ය පෙන්නුවා එයාම කළා මිනිසුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒක අමතක කරගුවා. මේ වගේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාවල් අපිට කොච්චර හම්බ වෙනවද? අපි හැම අවස්ථාවකම අමතක කරනවා. අවබෝධ කරගන්න ඒක හේතු වෙන්නේ නැහැ. අපි ඒක අවබෝධයට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ආදින්න අමතක වෙනවා. අමතක වුණා වෙන්නේ මොකද්ද? දැන් ඊට පස්සේ ටික ටික මෙයා නියත දෙන්නේ මේ පස්සේ නෙමෙයි. දැන් දරුවෝ නැති වුණා. අනේ මගේ දරුවෝ ටික මොකද උනේ? ඒක අමතක වෙනවා. අමතක වෙනවා ඔළුවට ටික ටික එනවා. ඒක සම්මත වෙනකට ආධාර. මේ මම හිතට වෙන දේ. ඊට පස්සේ කියනවා මේ සාමාන්‍ය පොඩි දෙයක් තිබුණේ. මෙතන මම කටු දිගේ දෙයක් හදලා තිබුණා. දැන් එයාට නෝමන් රෝගය හට ගන්නවා. දැන් එයාට මතක නෑ මම මේ විදිහටම ගහගෙන යන්න තිබුණා බේරිච්ච කෙනෙක්. මම කුසල් දහම් රැස් කරන්න ඕනේ නේද? මම යහපතේ හැසිරෙන්න ඕනේ නේද? මම පින් කරන්න ඕන කියන හිතවිල්ල එන්නේ නැහැ. ඊට වඩා වෙනස් එකක් එන්නේ. ඔන්න බලන්න අවබෝධය කියන එක නැති වුනහම හැම තිස්සෙම ජීවිතය යන්නේ කොහෙටද? අනවබෝධයටමයි. අවිද්‍යාව කියනකොට අවිද්‍යාවට මිසක් විද්‍යාවට එන්නේ එතකොට මේ කිසාලෝතිනීට ඒ වගේ දරුවෝ නැති වෙච්ච වෙලාවේ කිසාලෝතිනී පිළිගත්තේ නැහැ. තමයි මරලා කියලා. කිසාරෝට මේ හැමෝටම ගිහිල්ලා කියන්නේ දේ දෙවිය මොකද්ද? මේ දරුව කිරිබුන්නේ. මේ දරුව ඇස්සරින්නේ. මාත් එක්ක කතා කරන්නේ. මේ අසනීපයක් තියෙනවා සානිපල දෙන්නේ. දැන් වයිඩෝරු ගාමට යනවා යනවා යනවා වයිඩෝරු කියනවා මේක සමීප කරන්න බෑ යනවා යන්නේ ශ්‍රීඥා යනකට එක කවුරු ඥානවන්ත කෙනෙක් කිව්වා නතර වැඩේ ඉන්නවා මේ ලෝකේට දුක නැති වෙන්න බේත් දෙන උත්තරමයි වාසේ යන්න කිව්වා. කිසංගෝතිනී ගියා මේ ඊළඟට බුදුරජාණන් වහන්සේට මේ අසනීප තත්ත්වයේ ළමයාගේ රෝග ලක්ෂණ ටික කිව්වා මේ ස්වාමීනි මගේ දරුවා කීබුන්නේ කියලා. හැසරින්නේ කියලා. හිනා වෙන්නේ කියලා. මේ යන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. කණීමට නිකන් සමීප වෙලා ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේට දැන් මෙයා මරුණා කියලා කියන එකට මට තෝරලා දෙන්න බෑ. කිසන ගෝතමයට. ඌවා හොඳයි. සමීප කරලා දෙන්න කියලා. එතකොට මෙයාට ලුක් වෙන්නේ හැමෝම බෑ කියන එකේ දැන් බුදුරජාණන් වහන්සේ පිටපත් වුණා සමීප කරලා දෙන්න. සමීප කරලා දෙන්න කියලා. හැබැයි මේකට ඕනේ කිව්වා අබ ටික. ආ මම දැන් හොයාගෙන ඉන්නම් කියලා පිටරටින් ලෑස්ති වුණා. එහෙම බෑ විසාලෝකනේ. කවුරුම මැරිච්ච නිතිගෙකින් අරන් ඉන්න කිව්වා. දැන් මෙයා මේ ළමයා කරේ තියාගෙන දැන් ඉතින් යනවා. ඒක දෙයකට කියනවා මට අරුමිටක් දෙන්න. අරුමිට දෙනවා. මේ ඉඳන් කවුරු මැරෙන්නොත් අපෝ අපි සීය කරනකෝ ඒක විතර. එන්න පාකියෝ. ඊළඟ ගෙරෙට්ට ගියා. අනියක් අබමුණට දුන්නා. මේ විතර කවුරුත් මෙරළා තියෙනවා. අනියක් දරුවෙක් මරන කම ළඟට. දැන් හැම කේකම මෙරළා. දැන් යන්නට යන්නට ආදෝර වුණා. මේ මරණයට පුදුරු වෙලා මේ දරුවා. දැන් කෙලින්ම සෝනට දැම්මා. දාලා ආවා. දැන් මේ තේරෙනකොට කිසං ගෝතුන්ට තේරෙනවා. තේරෙනවා. ඉපදීම නිසා මරණයට පත් වෙන බව. ඉතින් ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියන කාරණාව අපි ඒ විදිහට නෝනින් මෙනෙහි කරලා අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගත්තට පස්සේ අපිට පැහැදිලි වෙනවා එතකොට මොකක්ද? ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. ඉපදීම උපදින විට ජරා මරණ තමයි උපදින්නේ. ඉපදීම උපදින විට ජරා මරණ උපදින්නේ. එතකොට දැන් අපි පැහැදිලි කරගත්තේ මෙතෙක් වේලා ජරා මරණ ගැන. දැන් පැහැදිලි කරගම්මෝ ඉපදීම. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා යාතේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත්වනිකායේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්ව වර්ගයා තුල ජාති ඉපදිනවා සංජාති විශේෂයෙන් උපදිනවා ඔක්කාන්ති මෞකුසේ බැස ගන්නවා අබිනිබ්බති විශේෂයෙන් පහළ වෙනවා කණ්ඩානම් පාතු භාවෝ පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා ආයතනානම් පටිලාභෝ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය ලැබෙනවා මේක තමයි ඉපදීම එතකොට දැන් අපි උපන්නේ මව කුසින් අපි මේ ලෝකේ සත්‍යව මව කුසින් විතරද උපදින්නේ නෑ. මේ මේ මේ ලෝක සත්‍ය උපදිනවා බිත්තර ඇතුලේ. ඒ බිත්තර ඇතුලේ උපදින එකට කියනවා අපි අණ්ඩජ. බිත්තර ඇතුලේ ඉපදিলা එයාට ලැබෙන්නේ පංච පාදානස්කන්ධයක්. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය. ඒ වෙනත් ලෝකේ ලැබෙනවා කෙනෙකුට සංසේදජ තෙත් පරිසරයේ උපදිනවා. තෙත් පරිසරයේ උපන්නාමස් ලැබෙන්නේ යාට පංච පාදානස්කන්ධයක්. ඇසකනාසී දිවකය මනස කියන ආයතන හය. ඊළඟට කෙනෙකුට ලැබෙනවා ජලාභුජ. අපි ඉපදුනා වගේ. ජලාභුජ කියන්නේ අන්න අපම කුසී මේ පොඩි තිතක් වගේ ඉපදිලා ඊට පස්සේ කර්ම විපාක විඳින්න තියෙන ස්වરૂපයට අනුව අපේ මේ අසකනනාසී දියුකය මනස නාම රූප ප්‍රත්‍යයෙන් හැදෙනවා. දුස් දිගටම තියෙන අපිට මේ නාම රූප වලින් දිච්චස කන්නාසී දියුකය මනස තමයි. එතකොට ඊට පස්සේ ඔන්න අපි ඉපදෙනවා. එතකොට සාමාන්‍ය වර්තමානයේ අපි කියන්නේ ඉපදීම කියලා මෞකසේ පිහිටීම නෙමෙයිනේ අපි විදින් කියලා සලකන්නේ මොකද්ද? මෞකසෙන් බිහිවීම. ඒ වෙලාව අරගෙන ගිහලා කේන්දරය හදන්න. මෞකසෙන් බිහිවීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදීම කියන්නේ විඥානයේ මෞකසයේ බැස ගැනීම. එතන ඉඳලා තමයි ඉදීම තියෙන්නේ. ඒ ඉතින් ඉඳලම ජරා මරණ තියෙනවා. එතකොට ඊළඟට උපදින ඕපපාතිකෝ ඕපපාතික ප්‍රදීකට තමයි අබිනිබ්බති විශේෂයෙන් පහළ වෙනවා එතකොට පංච උපාදානස්කන්ධයක් තමයි පහළ වෙන්නේ එතකොට ආයතන හය තමයි ලැබෙන්නේ මේක තමයි ඉපදීම කියලා වදාලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් තැනක ඇසක් උපදිනවාද කනක් උපදිනවාද නාසයක් උපදිනවාද දිවක් උපදිනවාද කයක් උපදිනවාද මනසක් උපදිනවාද එතන රෝගයන්ගේ පහළවීමයි ඒ දුකේ ඉපදීමයි එතකොට ඒ දැන් ඒ නිසානේ ඔක්කොම රෝග ටික ඔක්කොම හටගන්නේ යම් තැනක ඇසකන නාසය දිවකය මනස උපදිනවාද ඒ පිළිච්චකම ඉපදින්නේ මොකද්ද දුක දුක ඉපදුනේ දුක්ඛ සේස උපාදෝ කියලා මේක දුකේ ඉපදීම රෝගාණං ඨිති රෝගේ පැවැත්ම ජරා මරණ සපාතු භාවෝ ජරා මරණේ පහළ වීම බලන්න කොයිතරම් අවබෝධයක් බුදුරජාණන් වහන්සේට මේ ජරා මරණ ගැන ඉපදීම ගැන තිබිලා තියෙනවද දැන් අපිට හිතෙන්නේ කෙනෙක් උපදිනකොට සතුටක් ඇති වෙන්නේ අපි නම් තබන නම් හොයනවා ලස්සනම නම් තමයි අපි ළමයන් දැන් තියන්න කල්පනා කරන්නේ අඳුන් අපේ සත්‍යකමනේ හොඳ ඒවා පාසුකම් දැන් අපි අපි හිතන්නේ මෙයා මේ කර්ම විපාකයක් අනුව ඉපදිලා යා ඊට පස්සේ කොහේ යන ගමනකට ලෑස්ති වෙලා ආවද කියලා අපිට තේරෙන්නේ නැහැ ඉතින් ඔන්නේ ජාති ඉපදීම ඉතින් මේ විදිහට ඉපදීම ඇති කල්ලි තමයි ඔය ආකාරයට කොයි හරි එක් වණ්ඩජ උපතක් හරි ජලාබුදු උපතක් හරි සංසීරුජ උපතක් හරි ඕපාතික උපතක් හරි ලැබුණා නම් ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත එයාට කොහේම කොහේවත් දුවලා කොහේවත් ගිහිල්ලා හැංගිලා බේරෙන්න පුළුවන් කමක් නෑ. එහෙනම් අපි ජරා මරණ හට ගන්නකොට කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? ඉපදීම ගැන. ඉපදීම නිසායි මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සියල්ල හටගන්නේ කියන අවබෝධයට අපි එන්න ඕනේ. ඒ අවබෝධයට ආව නැත්තම් වෙන්නේ මොකද්ද? අපි හිතනවා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්නස් නැති උපතක් පතනවා. අපි කියන්නේ අනේ අපිට නම් උපනුපන් ආත්මික එහෙම දුක් ලැබෙන්න එපා. සමහර කියනවා මේ හොඳටම ජරා මරණ දැක්කම ජරාවටපත් වෙච්ච දැක්කම කියනවා අනේ ආයෙත් දකින්න ලැබෙන්න එපා කියනවා. හේතුව මොකද? හිතාගෙන ඉන්නේ ජරා මරණ නොදකින ඉපදීම. ඒ කියන්නේ ඉපදීම ගැන අවබෝධයක් නෑ. අපිට ඉපදීම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ජරා මරණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණොත් තමයි විසඳුමක් කරන යන්නේ. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ අනේ අපිට ආයෙමත් එකට උපදින්න නැත්නම්. මට හොඳට මතකයි මේ එක මව් කෙනෙක් හිටියා මම අඳුරන. ඒ මෑණියන්ට මේ ලාදුරු රෝගී හැදිලා. ඉතින් මේ දවසක් මම ගෙදර ගිය වෙලාවක මේ අම්මා කාලයක් ඉස්සේ මාව බලන්න ආසයි කියලා දැන් ඉතින් මාව දැකලා ආවා. දැන් මං කාලෙකින් දැක්කේ මට පුදුමයි දැක්කාම මේ ඇඟිලි ඔක්කොම ගිහිල්ලා ගැලවිලා ගිහිල්ලා. මේ එක ඇහත් එළියට ඇවිල්ලා. වහන්න බෑ ඇහැ. මාව දැකලා ඇඬුවා. අඬලා කිව්වා අනේ මට පාසලකට යන්න විදියක් නැහැ. මල පහනක් පූජා කරගන්න විදියක් නැහැ. දාන ටිකක් දෙන්න විදියක් නැහැ. සීල් ගන්න විදියක් නැහැ. මම දැන් අම්මා මොකද කරන්නේ මම හැමදේම මල් පූජා කර කර මම මේ විශේෂයෙන් ආව බුහන්ස හම්බ වෙන්නේ මම මල් පූජා කර කර පතනවා ඒක කාරණාවක් මම මොකද පතන්නේ අපේ පවුල සීළු දෙනාමත් ඒ කායමත් ලැබුණාක උපදින්නේ ආම්මා තාත්තා ඔක්කොම තැඹිලි වල වගේ එකට පුළුවන් කියලා බලන්න අවබෝධයක් නැති වුනහම දැන් ඉතින් මේ අම්මට මට තේරුම් කරලා දෙන්න විදියක් නෑ මම නිස්සද්ද හිටියා ඉතින්. ඒ කාරණේ මට තේරෙන්නේ නෑ මම මේ ධර්මයේ එතකොට කියවලා නෑ. නමුත් මට මට තේරුණා මේ අම්මා කරපු මේ අම්මගේ සිටීම ඒ අම්මා හිතන හිතන්න ඕන එකක් නෙමෙයි කියලා. හැබැයි මට තව කලකිරුණා ජීවිතය ගැන. කලකිරුණා මොකද මෙහෙම දුක් විඳින්න මේව පීඩා නිදුවිද ආයි සංසාරෙටම කැමති ආයි උපදින්නම කැමති කලකිරීමකට ඒක අහලා මෙහෙම එකක්ද මේ සත්‍යයන් තුල තියෙන්නේ කියලා එතකොට මේකෙන් අපිට පේනවා ඉපදීම දැන් අපි හිතන්නේ ඉපදීමෙන් තමයි විසඳුම තියෙන්නේ කියලා අපිට ඒක තමයි සමහරුන්ට ෂොක් වේදනාවම සුයිසයිඩ් කරගන්නේ හිතනවා දැන් මට මේ ජීවිතේ මේ ප්‍රශ්න ඔක්කොම තියෙන ජීවත් වෙලා ඉන්නකම්. ඊට පස්සේ හිතනවා මම මම මැරෙනවා. මම මැරුණට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එතකොට ජීවිතේ විසඳුමක් කියලා දකින්නේ මරණය. එයා දන්නේ මරණයක් කරා යනකොට මේ පටිච්චසමුප්පාදයට මූල දීපු එක්කෙනෙක් මේ මැරෙන්න කියලා අවබෝධයක් නැහැ. එයා හිතන්නේ මරණය විසඳුමක් කියලා. ආය උපතක් කරා යනවා. ඊට පස්සේ ආය මේ ප්‍රශ්න 1 2 3 වෙලා තමයි ආයාට හම්බ වෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ ඉපදීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉපදීම කියන එකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් තැනක පඨවි ධාතුව උපදිනවාද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඒ කියන්නේ පඨවි ධාතු කියන්නේ මේ කෙස්ලුම් නියදත්සම්. ආපෝ ධාතු කියන්නේ පිටසීම සරවාදී. තේජෝ ධාතු කියන්නේ උණුසුම, වායෝ ධාතු කියන්නේ ආශස ප්‍රසවාස ආදී. මේවා ඊළඟට ආකාශ ධාතු කෙනේ හැදිලා ඉඳකඩ ඇතුව විඥානයේ මේවා තියෙනවා කියන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛස්සේසු උපාදෝ මේ දුකේ ඉපදීමයි රෝගානුක්ඛිති රෝගයන්ගේ පැවැත්මයි ජරා මරණ සපාතු බව ජරා මරණේ පහළ වීමයි මේකින් අපිට පේනවා දැන් බලන්න ඉපදීම නිසා ඔබටම වයසට ගිහිල්ලා මේ ජරා මරණ අභිෂ පණ ඇදලා දෙන්න අය බලන්න ඒ කවුරුවත් ඉපදීම නිසා මට මේක උරුම උරුම වෙලා තියෙනවා කියලා අවබෝධයකින් ඒගොල්ලෝ ඉන්නේ මැරෙන්නේ. ඒගොල්ලෝ මැරෙන්නේ ආයමත් උපදින්නේ හිතාගෙන. අඩු ගන්න දැන් මේගොල්ලෝ අපි ගත්තොත් මේ දේවාදී ආගම් අදහන එක කියන අඩු ගන්න දෙවියන් වහන්සේලකට හරි ගිල උපදිනවා යාට. ඒකට උපදීමක්මයි කියන්නේ. උපදීම පතන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ මේ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය අල්පදීම කියන්නේ මොකද්ද? ජරා මරණ මොකද්ද කියලා අවබෝධ වෙච්ච නැති අය. ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලෝ කියනවා යාවත් ජීවං සුඛං ජීවේ ප්‍රිණං කුත්වා භූතං පිදේත් ජීවිත කාලය පුරාම සැපසේ කාලා බීලා හිටපන් කියනවා. දැන් මේ ලෝකේ තියෙන මේ මතය තමයි. ප්‍රිණං කුත්වා භූතං පිදේත් ණයට හරි විතර කාපන් කියනවා. මේ කාලෙට හොඳ කැමරක් තියෙන විතරින් නැති. ඒ කාලේ. බස්නි භූතස්ස දේහස්ස මේ ශරීරේ පිච්චුවාට පස්සේ පුනරාගමනං කෘත ආයි කවුද ඉන්නේ? මේවා තුනේ ලෝකෙදින් වැඩි. ලෝකයේ වැඩි ඔය මතය තමයි. මින්නකම් කාලා බීලා විනෝදෙන් ඉන්න ඕනේ. මරණයට පස්සේ අපි දන්නේ ජීවිතාවබෝධය කරන්න බෑ ඒකට. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා. හැබැයි ඒ ඔක්කොම ප්‍රහාණය වෙනවා පටිසම්පාද අවබෝධ වෙනකොට. එතකොට එයා ඉපදීම වෙන අවබෝධයක් ඇති කරගන්න ඕනේ මේක තමයි ඉපදීම කියලා අර හතර ආකාරයකට අපි අපි ලබන්නේ පංච ප්‍රාදානස්කන්ධය ආයතන 6 ධාතු 6 කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ආය අර න්‍යාය ගන්න ඕනේ. ඉමස්මින් සති ඉදං හොති. දැන් ඒකෙන් අපි අවබෝධ කරගත්ත ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. ඊළඟට අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ. මොකද කුමක් ඇති කල්ලිද ඉපදීම තිබෙන්නේ? කුමක් ඇති කල්ලිද ඉපදීම තිබෙන්නේ? මොකද උත්තරේ? භවය ඇති කල්ලි ඉපදීම ඇත. කුමක් ඉපදුනොත්ද ඉපදීම උපදින්නේ? භවය ඉපදුනොත් ඉපදීම උපදින්නේ. අන්න ඒ ඔන්න ඔය කොටස සාමාන්‍ය කෙනෙකුට ජරා මරණ තේරෙන්න පුළුවන්. මේක මේක ඉපදීම නිසා වුණා කියලා හිතෙන්න පුළුවනි. නමුත් ඒ ඉපදීම උනේ කොහොමද කියලා දන්නේ අන්න එතනදී මුලා වෙනවා. කොටසක් කියනවා මේ ඉදීම තමා විසින් කරගත්තු දෙයක්. තමා විසින් ඉපදිලා කොටසක් කියනවා නෑ මේ ඉදීම දෙවි කෙනෙක් විසින් කරපු එකක්. දේව නිර්මාණය. කොටසක් කියනවා නෑ මේ ඉදීම ඉබේ හටගත්තු එකක්. ඔය තුනෙන් එකකට මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොකරපු එක්කෙනා වැටෙනවා. එක්ක ඉදීම තමා විසින් කරන ලදී. ඉදීම තමා විසින් කරන ලදී කියලා හිතුවොත් ජරා මරණත් එක්ක තමන් කරගත්ත එකක්. ඉදදීම දෙවියන් විසින් කරන ලද්ද කියලා හිතුවොත් ජරා මරණ දෙවියන්ගේ වැඩ. අනන්න එතකොට ගිහිල්ලා ප්‍රේ කරනවා. අනේ දෙවියනේ මේ දෙයෙන් මන්ට සමීප කරලා දෙන්න. අනේ දෙවියනේ ධර්ම මාව මැරෙන්න සලසන්න දෙපා. සැබෑවටම මේ මොහොතේ ලෝකේ පතනවා එක. එතකොට ජරා මරණ කියන්නේ තව කෙනෙක් විසින් තම කරන එකක් කියලා. තව කෙනෙක් කියනවා නෑ. මේක ඉබේ හටගත්ත එකක්. ඉබේ හටගත්ත එකක් නිසා අපිට මොකුත් මේක කරන්න දෙයක් නෑ. හිත හදාගෙන මූල දෙන්න විතර. ඒ ඒ මතයකට ඔගේ මිනිස්සු ඉන්නවා. එතකොට අපි එහෙම නෙමෙයි කරන්නේ අපි හේතුඵල විමසනවා කුමක් ඇති කල්ලිද ඉපදීම ඇතිවන්නේ කුමක් ඉපදුනොත්ද ඉපදීම ඉපදින්නේ එතකොට අපිට උත්තරය බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා භවයේ ඇති කල්හි උපදීම ඇත භවයේ උපදින විට උපදී එහෙනම් අපි දැන් අවබෝධ කරගන්න ඕනේ භවය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ප්‍රශ්නේ. අහනවා භවෝ භවෝති භන්තේ උච්චති ස්වාමීනි භවය භවය කියලා කියනවා. කිත්තවතානුකෝ භන්තේ භවෝති ස්වාමීනි භවය කියලා කියන්නේ කොමන කරුණ මතද? භවය කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්දයේ කාම ධාතු වේපක්ඛං චානන්ද කම්මං නාභවිස්ස අපිනකෝ කාමභව පඤ්ඤායත ආනන්දය කාම භවයේ විපාක විඳින්නට කර්මයක් නැත්තම් කාම භවයක් කියලා එකක් තියනවාද නෝනිතම් පන්තිය කියලා නෑ ස්වාමීනි ඉතිකෝ ආනන්ද කම්මං තෙත්තං මිනි මේ ඒ නිසා ආනන්දේ කර්මය තමයි කුඹුර. විඥානම් බීජං. විඥානය තමයි බීජය. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි වතුර. හීන ධාතුයා විඥානම් පතික්කිතං චේතනා පතික්කිතා පත්තනා පතික්කිතා. හීන ධාතුවේ විඥානීය පීඨිය, චේතනා පීඨිය, ප්‍රාර්ථනා පීඨිය. මේක මේකෙන් අපිට හරියට පැහැදිලි භවය කියන වචනේ තේරුම. මොකද ඒකට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන භව තුනක් තියෙනවා. දැන් උපත ලබන්න කියන මේ තැන් හැදෙන භව කීයක් තියනවද? භව තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළා. කාම භවය, රූප භවය, අරූප භවය. දැන් කාම බය ගැන ප්‍රශ්නයට උත්තර දුන්නේ කාම ධාතුවේ විපාක විදින්ට කර්මයක් නැත්නම් කාම භාවය කියලා එකක් හැදෙනවද කියලා. එතකොට භාවය කියන එක තේරෙනවා. මොකක්ද භාවය කියන්නේ? විපාකයක් වෙනස. එතකොට කාම භවයේ කාම ධාතුවේ විපාකයක් වෙලින්ද කර්මයක් සකස් වුණොත් ආ ඒකන හැදිලා තියෙන්නේ මොකද්ද? කාම භවය. කාම භවයට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන තව වචන හීන ධාතු කියලා. හීන ධාතු කියන්නේ පහත් ස්වභාවය කියන එක. උතන තමයි කියන චේතනාව පිහිටියේ. චේතනාව කියන්නේ චේතනාහම් වික්කවේ මතක තියෙනවනේ චේතනාව කියන්නේ මොකක්ද කියලා හරියටම එතකොට. චේතනාව කියන්නේ කර්මය. චේතනාම් වික්‍රේ කම්මං වදාමි චේතනා චේතනා කියන්නේ කර්මය එතකොට මේ චේතනාව හීන ජාතියේ චේතනාව පිහිටියාව හීන ජාතියේ පැතුම පිහිටියාව හීන ජාතියේ විඥානයේ පිහිටියාව හැදලා තියෙන්නේ මොකද්ද කාම භවය එතකොට කාම භවය දැන් අපි මේ ජීවත් වෙන මොන භවයේද අපි ජීවත් වෙන කාම භවයේ ඒවල අපේ අපි මේ ගත කරන ජීවිතය තුළ අපි දැන් අපි රූප භවය ගැන දැන් දන්නේ නැහැ අපි. අරූප භවය ගැන දන්නේත් නැහැ. නමුත් තියෙනවා. දැන් අපිට මේක මෙහෙම තේරුම් ගන්න පුළුවන්. අපිට ගෙඩියක් තියෙනවා. මේ ගෙඩියේ පොත්තක් තියෙනවා. මදයක් තියෙනවා. ඇටයක් තියෙනවා. දැන් අපිට පිටින් බලනකොට මදේ තියෙනවද? ඇටේ තියෙනවද? අපිට පේන්නේ මොකද්ද? පොත්ත. යම් දවසක පොත්ත ගැලුණාද එතකොට අපිට මදේ පේනවා. යම් දවසක මදේ ගැලුණාද ඇටි පේනවා. ඒ වගේ අපතුල රූප භවයන් තියෙනවා. අරූප භවයක් තියෙනවා. නමුත් අපිට පේන්නේ අපිට දැන් මොන දිලා ඉන්නේ? කාම භවයේ. කාම භවයට අපි ඉපදුනේ කර්මානුරූප කාම භවයේ. සමහරට අපි කලින් ජීවිතේ අරූප භවෙ ඉන්නත් පුළුවන්. කලින් ජීවිතේ රූප භාවින්නත් පුළුවන්. කිවිලා ඒ ඒ ඒ ජීවිතේ ඉඳලා ඒ උපත ඉවර වෙලා ඒකෙන් චුත වෙලා පුළුවන්. අපි දන්නේ කොහොමද භවය හැදුනේ කියලා. මේ භවය හැදිච්ච විදිහට තමයි උපත තියෙන්නේ. එතකොට එහෙනම් උපත හැදින්නේ අපට ඕනවටද භවයට ඕනවටද? පුද්ගලයාට ඕන හැටියට නෙමෙයි උපත හැදෙන්නේ. භවයේ සකස් වෙච්ච හැටියටයි. භවපච්චය ජාති එතකොට ඉපදීම ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද? භවය හේතු කරගෙන උපදී. එතකොට අපි අහලා තියෙනවා චුතිසිතක් ගැන. අහලා තියෙනව නේද? චුතිසිතක් ඇති වුණාම ප්‍රතිසම්පසිතක් ඇති වෙනවා කියලා. ඒත් ප්‍රතිසම්පාද ගණන්නේ කොහොමද? භවයේ ඇති කල්ලි ඉපදීම ඇත කියලා මිසක් මිසක් මේ චුතිසිත ඇති කල්ලි ඉපදීම ඇති කියලාද? නෑ එහෙමනම් අපි අපේ හිත චුත වෙනකොට භවයක් හැදිලා තියෙන්න ඕනේ උපදක් කරයන්ද නම් එහෙනම් ප්‍රධාන වෙන්නේ චුතිසිත නෙමෙයි ප්‍රධාන වෙන්නේ මොකද්ද භවය භවය ඇති කල්හි ඉපදීම ඇත භවය හට ගන්නා විට ඉපදීම හටගනී දැන් එහෙමනම් කාම ධාතුවේ විපාක විඳින ආකාරයේ කර්ම අපිට රැස් වෙලා නැද්ද? රැස්ලා තියෙනවා. ඒතර කාමගත විපාක වේදනාකට කර්ම රැස් වෙලා නම් අපේ විඥානයේ පිරලා තියෙන මොකේද? හීන ධාතුවේ. එතකොට විඥානයේ පිරලා තියෙන හීන ධාතුවේ විඥානයේ වැඩෙන්න ඕන කරන ආකාරයට අපි කයින් ක්‍රියා කරලා තියෙනවා නම් වචනේ පාවිච්චි කරලා තියෙනවා නම් හිතෙන් හිත හිත ඉන්නවා නම් ඒක තමයි කුඹුර. දැන් මේ කුඹුරෙන් නම් අපි හැමතිස්සෙම විඥානේ වගා කරන්නේ ඒකට ඕන ආකාරයට තණ්හාවක් පවත්නවා නම් අපිට කවදාවත් දුක නිදහස් වීම බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි අපි මුදෙන් කරපු දේවල් කොච්චර දුර අපිව ගෙනියනවද කියලා අපි දන්නවද? අපි දුක නිදහස් වෙන්නේ මේ ස්වභාවය අපි අවබෝධ කරපු දවසට. එතකොට කාමභවයේ ඔබ තේරුම් ගන්න කාම ධාතු විපාක විඳින්න කර්ම සකස් වීමෙන් තමයි කාම භවය ඇති වෙන්නේ. පොඩ්ඩක් මේ අංගුතර නිකාය පළවෙනි පොත පොඩ්ඩක් අරගෙන ඉන්න ඒකේ ඒ වචන ටික හරියට ගන්න. එතකොට අපි ඒ කාම භවය රූප අපි අවබෝධ කරගන්න ඕනේ කාම භවය ගැන රූප භවය ගැන අරූප භවය ගැන. මොකද මේ භව තුන හරියට තේරුම් ගත්තා නම් ඊට පස්සේ අපිට ඊටු ටික ටික පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මොකද පින්වත්නි මේ පටිච්ච සමුප්පාදයේ ගැන බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන බුදුරජාණන් වහන්සේට බාධිතුන් වහන්සේ මට මේ පටිච්චසමුප්පාදය සිහි කරද්දී මට නිකන් හිතෙන්නේ මේක අවබෝධ කරන්න ලේසි වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ හාහා ආනන්දේ ඕකනම් කියන්න එපා කිව්වා. මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න බැරි වීම නිසාම මේ සත්‍යය නූල් බෝලයක් පටලවගෙන වගේ නූල් බෝලයක් අවුලගෙන වගේ අවුලෙන් අවුලටපත් වෙලා අවුලෙන් අවුලටපත් වෙලා ඒක හරි ලස්සන වචනකයක් කියනවා මේ මුංජ බබ්බර වුණට ඒ කියන්නේ මේ මේ සම්පූර්ණ මේ මේ තනකොළ ගොඩාක් පැටලුණා වගේ නූල් ගොඩාක් පැටලුණා වගේ මේ ජරා මරණ යුතු සංසාරෙන් ඈතර වෙන්න බැරුව යනවා මේක අවබෝධ නොවීම නිසා මොකද මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොවීම නිසා එතකොට බලන්න පින්වත්නි මේ පටිච්චසමුප්පාදේ අවබෝධ වීම තමයි අපිට තියෙන අපිට අපි අනිවාර්යයෙන්ම මේ ජීවිතයට කරගන්න ඕන දේ. මොකද හේතුව පටිච්චසමුප්පාදේ අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ ජීවිතේ මේ සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. දැන් ආනන්ද හාමුදුරන්ට හිතුනේ ඒකද ආනන්ද සම්මාසයේ තියෙන සිහිය නුවණ කියන අතර නතරනේ මෙතන කියන බුදුරජාණන් වහන්සේ කාම ධාතුව කාම භව විස්තර කරන හැටි ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං ආනන්දේ විදිහට කර්මය තමයි කුඹුර විඥාන බීජං විඥානේ තමයි පළවෙනි දේ තණ්හා සිනීවෝ තණ්හාව තමයි වතුර. එතකොට මේ ඔක්කොම විස්තර කරන්නේ භවය කියලා විස්තර වෙන තැන. භවය ගැන තෝරන්නේ බුදුරජාණන් මේ කියන්නේ. අවිද්‍යා නීවරණානං සත්තාන තණ්හා සංයෝජනානං අවිද්‍යා නීවරණානං කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නැමැති අවබෝධ වෙලා නැතිකම නැමැති කාරණයෙන් වැහිච්ච අවිද්‍යාව අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හා සංයෝජනානං ආසාවට බැඳිච්ච සත්‍යාගේ ශීල ධාතුවේ විඥානයේ පිහිටලා තියෙනවා ඒවම් ආයති පුනබ්බවාගනිබ්බත්තියෝති. ওই විදිහට තමයි කියනවා ආයම භාවයක් ඇති වෙලා උපදින්නේ. එහෙමනම් අපි පැහැදිලි කරගන්න ඕනේ දැන් අප සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකෙන්වල හිතන්නේ මේ උපදිනවා කියන එක හරි සරල එකක් හැටියට. හිතලා තමයි අපිට නහන්නේ මේ චුටි චුටි චිත ළඟට ප්‍රතිසන්දේශීත පහළ වෙනකට එතකොට අවසාන සිත නේද මේකට බලපාන්නේ කියලා කල්පනා කරනවා මිසක් එයා දන්නේ නැහැ මේකේ පසුබිමේ තියෙන්නේ පටිච්චසමුප්පාද කියලා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ පටිච්චසමුප්පාදයේ මේක පසුබිම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප ධාතුවේ විපාක විඳින්න කර්මයක් ඇති වෙලා නැත්නම් රූප භවය කියන එක ඇති වෙනවද කියලා අහනවා. රූප භවයක් ඇති වෙනවා. දැන් ඉන්න අපි මැරෙනකොට අපි රූප ලෝකෙට උපදින්නේ. නෑ මොකද හේතුව? රූප භවයේ උපදින්න උවමනා කරන කර්මයක් හැදෙන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ ආනන්ද කම්මං අපි කොහොමද කියන්නේ කවුරු හරි කෙනෙක් ධ්‍යාන වැඩුවා. පංච නීවරණ යටපත් කළා. පංච නීවරණ යටපත් කරපු ගමන් ධානයේ බලපවත්තරලාට යා හිතේ බලපවත්තන කාම නෙවෙයි. කාමෙ මිදිලා වෙලාවට එන්නේ. බලපවත්තන යාට රූප ධානය. එතකොට එයාට කර්මයක් හැදෙනවා එතන. ඒක රූප ධාතුවේ විපාක පිණිස හේතු වෙන කර්මය. එතකොට එයාට සකස් වෙන මොන භවයේද ඒලාට? රූප භවය. ඉතික ආනන්ද කම්මං චිත්තං ආනන්දයේ ওই විදිහට කර්මය තමයි කුඹුර විඥානං බීජං විඥානය තමයි පළවෙනි දේ තණ්හා සිනේහෝ තණ්හාව තමයි වතුර අවිද්‍යා නීවරණාන සත්තාන අවිද්‍යාවෙන් වැසුණු සත්‍යයන්ගේ තණ්හාවෙන් බැඳුණු සත්‍යයන්ගේ මධ්‍යම ධාතු මත් අර කාම ධාතු වල මොකද්ද බුදුරජාණන් සාවිච්චි කළේ හීන ධාතු කියලා රූප ලෝක වලට පාවිච්චි කළේ මජ්ක්‍ධිමා ධාතු. අරූප ලෝකයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ ප්‍රණීත ධාතු කියලා. එතකොට එහෙමයි කියන ආයමත් උපදින්නේ. ඒවම් ආයතින් පුනබ්බවාදින්පත් කියත ඔය විදිහට ආයමත් උපදින්නේ. අරූප ධාතු ඒපක්ඛංචන ආනන්ද කම්මනාභයිස ආනන්දේ අරූප ධාතුවේ උපදින්න කර්මයක් හැදිලා නැත්තම් අපි ලකෝ අරුද බව පඤ්ඤායස අරුද බවක් හැදෙනවද කියලා අහනවා එයාට අරුද බවක් තියෙනවද කියලා අහනවා නෑ ස්වාමීනි කියනවා පිටිකෝ ආනන්ද කම්මං පිට්තං ආනන්දේ කර්මය තමයි කුඹුර විඥානම් බීජ විඥානේ තමයි පළවෙනි දේ තණ්හා සෙනෙහෝ තණ්හාව තමයි වතුර අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයන්ගේ ප්‍රණීත ධාතුවේ විඥානෙ පිටියාම පැතුම පිටියාම මේ චේතනාව පිටියාම ආන් ප්‍රවිධිතය කියනවා ආයමත් උපදින්නේ. ඒක එතකොට අපි මේකෙන් පැහැදිලි කරගන්න ඕනේ මේ ලෝකයේ අණ්ඩජව හරි සංසේදජව හරි ජලාපජව හරි ඕපපාතිකව හරි ආයමත් උපදිනව නම් උපදින්නේ කුමක් ඇති කල්ලිද? භවයේ ඇති කල්හි බලන්න මේ කාරණා අපි අවබෝධ කරගන්නේ නැත්නම් අපි තුල මේ කර්මය නැමැති කුඹරක විඥානය නැමැති පැලයක් තණ්හා නැමැති වතුරෙන් තෙත්විවි වැඩෙනවා කියලා අපි දන්නේ අපි මේක දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව විතරයි. ලෝකෙ වෙන කොහෙවත් මේ පාඩම උගන්වන්නේ නැහැ. ලෝකෙ කොහෙවත් නැහැ. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විතරයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කාම භවයක් තිබුණොත් කාම භවය ඇති කල්ලි අර ආර්ය න්‍යායෙම බලන්නේ. දැන් ඉමස්පින් සති ඉදන්නෝති මේ ඇති කල්ලි මේ වේ. කාම භවය ඇති කල්ලි කාම ලෝකේ උපත ඇත. රූප භවය ඇති කල්ලි රූප ලෝකයේ උපත ඇත. අරූප භවය ඇතිකල්ලි අරූප ලෝකයේ උපත ඇත. කාම භවය හට ගන්නා විට උපදින විට රූප භවය උපදී. කාම භවය උපදින විට කාම භවයේ උපදීම උපදී. ඒතර අරූප භවයක් හට ගන්නකොට ඒකේ උපතක් හැදෙනවා. රූප භවයක් හදනකොට ඒක උපතක් හැදෙනවා. එහෙනම් අපිට අපිට මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ හිතන ලේසියෙන් මේකෙන් ගැලවෙන්න බැරි බව. සංසාරයෙන් නිදහස් වීම අපිට මේ කතාබස් කරන මේ මේ වේගෙන් සිතන වේගෙන් පිටට වෙන්න බෑ. ඒකයි මේ පාඩම උගන්වන්න බුදු කෙනෙක් ඕනේ. අනිත් ලෝකේ හැම පාඩමක්ම ඉගෙන ගන්න බුදුවරු ඕනේ නැහැ. බුදුවරුන්ගෙන් බනහද වෙනුස මේ බිල්ඩින් එකේ මේ රටවල නෑ. මේ ජීවත් වෙන ක්‍රම හදලා තියෙන්නේ. බුදුරුන් ගෙම්බන් අහලා නෙමෙයි මේ හඳට රොකට් යවන්නේ. නමුත් මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඕනේ. ඇයි හේතුව මේ කොටස ලෝකේ කාටවත් අහු වෙන්නේ නැහැ. මේ කොටස අහු වෙන්නේ බුදුරේකටමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කාම භවය, රූප භවය, අරූප භවය ගැන. දැන් ඔබ මතක තියාගන්න කරුණු කීපයක් තියෙන මෙතන. දැන් භවය කියන විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරන කර්මය කියන එක. ඒ හොඳට මතක තියාගන්න ඕන තැනක්. නැත්තම් පැටලෙන්න පුළුවන් ඒකයි. දැන් කර්මය කියන එක හොඳ ලස්සනට පැහැදිලි මේක විස්තර කරලා තියෙන්නේ භවය කියන වචනේ විස්තර කරන තැන. ඉතිකෝ ආනන්ද කම්මං කිත්ත විඥාන බීජ තණ්හාසිනේව. කර්මය තමයි මේකේ කුදුර. විඥානය තමයි මේකේ බීජය. තණ්හාව තමයි මේකේ වතුර. අවිද්‍යාවෙන් යවුනට පස්සේ තණ්හාව බැඳුනට පස්සේ හීන ධාතුවේ විඥානයේ පිහිටියොත් ප්‍රාර්ථනාව පිහිටියොත් චේතනාව පිහිටියොත් පිළිතරකට ආයමත් උපදිනවා. එතකොට මේ භවය කියන එක ගැන මේ විස්තරේ මේ බුදු දේශනා තියෙනවා. දැන් අපි මේ අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ දැන් ඒක දැක්කම පොත් වහන්සේ ගෙනලා බලුවා නමුත් කිසිම ඉංග්‍රීසි පරිවර්තනයක නැහැ හැමතැනම තියෙන එකට becoming කියලා හොඳට බලන්න පොත්වල සිංහලයේ තියෙන්නේ වීම නමුත් බුද්ධ දේශනාවේ ඒකට හේතුව තමයි ඒ වචනේෙන්ද දැන් pāli වචනයක් කියන භවති කියලා භවති කියන්නේ වේ ඒතර භවෝ කියන වචනේ හිතුවා ඒ භවති කියන වචනේ දිහා බලලා බහුල කියන්නේ මේ හැඩේ වචනේ හැඩේ බලලා අර්ථ දුන්නා. තේරුණා කීපද? පාලියෙන් කියනම් භවති කියලා වචනයක් තියෙනවා. දැන් බහුල කියවන් පස්සේ නිකන් භවති වගේ ඒ හැඩේ තියෙන වචනයක්. එතකොට පරිවර්තනය කරන හිතුව භවති කියන එක තේරුම වෙයි. එහෙනම් මේ භවෝ කියන්නේ මේ භවති කියන වගේ එකක්. මේ වෙනවා. වීම කියන අර්ථ දුන්නා. පොන්න වර්ධිත කරන්නේ. ඒ නිසා මේ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි පරිවර්තනයක නවේ කියන වචනේ පරිවර්තනය වෙලා නැහැ. අදටත් නැහැ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා මේ මේ අර්ථය හරියටම ගත්තොත් විතරයි නවේ කියන වචනේ තෝරගන්න තියෙන්නේ. එතකොට භවය කියන වචනේ අපි තෝරගන්න ඕනේ. මොකන්ද භවය කියන්නේ? භව තුනක් තියෙනවා. කාම භවය, රූප භවය, ආරූප භවය. මොකද්ද කාම භවය කියන්නේ? කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම. මොකද රූප භව කියන්නේ රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම. අරූප භව කියන්නේ අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම. කිසි දවසක අපිට වරදින්නේ ඔය මතකේ තියාගත්තොත්. මොකද හේතුව මේ දැනුම කාගේ අවබෝධයද මේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට දැන් මූණ දීලා ඉන්නවා කාම භවයේ විපාක තුනස කර්ම හැදිලා දැන් තියෙන්නේ. ඇයි අපි කායෙන් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, මනසෙන් ක්‍රියා කරනවා, ක්‍රියා කරන ඊන දහ කියන විඥානේ පිටනේ අපි මේ විඥානේ පවත්තන මේ අරමුණ වල විතරනේ. එතකොට විඥානේ පැලවෙනවා තෘෂ්ණාව නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ධනවන භවය අපි තේරුම් ගත්තා. එතකොට අපි තේරුම් ගත්තා ජරා මරණ ජරා මරණ තේරුම් ගත්ත ඊළඟට ජාති ඊළඟට භවය දැන් ඊළඟට අපි ආර්ය න්‍යායට ආය යන්න ඕනේ මොකද්ද කුමක් ප්‍රතිකල්හිද භවය හටගන්නේ කුමක් ඉපදි ඉපදුනොත්ද භවය උපදින්නේ ආන උපාදාන උපාදාන ඇති කල්ලි භවය ඇත උපාදාන උපදින විට භවයේ උපදී. එතකොට උපාදාන ඇති කල්ලි භවය ඇත. උපාදාන කියන වචනේ දැන් තෝරගන්න ඕනේ අපි. උපාදාන කියලා කියන්නේ යම් කිසි දෙයකට තද්ද බල විදිහට බැඳිලා යාම ඇලීම කියන තණ්හාව. දැන් හොඳට හිතන්න තණ්හාව උපාදාන එකට තියෙන්නේ හැමතිස්සෙම. දැන් අපිට යම්කිසි දෙයකට ආසාවක් ඇති වුණොත් ඒ ආසාව තමයි බැඳීමකට හේතු වෙන්නේ. හොඳට බලන්න හිතලා ආසකලොද්ද ඒ ආස කරපු දේ අපේ හිත බැඳෙනවා. එහෙමනම් ආසාවත් එක්කම තියෙන එක තමයි බැඳීම. එතකොට උපාදාන කියලා කියන්නේ බැඳීම කියලා කියන්න පුළුවන්. ඊළඟට කියන්න පුළුවන් ග්‍රහණය වීම මොකක් හරි දෙකට අහු වෙන එකට කියන්න පුළුවන් ග්‍රහණය වීම. එතකොට මේ වගේ අර්ථයක් අරගෙන අපි එතකොට දැන් බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ උපාදානකට දේශනා කළා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මතක තියාගෙන ඉන්න ඕනේ අර කලින් ඒවා ටික. ජරා මරණ ඊළඟට ජාති ඊළඟට භව තුන. උපාදාන හතරක් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කළා. උපාදාන කීයක්ද? හතරක් තියෙනවා. මොනවද උපාදාන හතර? පළවෙනි එක කාම උපාදාන. මොකද්ද පළවෙනි එක? කාම උපාදාන. දෙවෙනි එක දික්ඛි උපාදාන. දෙවෙනි එක දික්ඛි උපාදාන. තුන්වෙනි එක සීලබ්බත උපාදාන. හතරවෙනි එක අත්වාදුපාදාන කියන උපාදාන හතරයි. මොනවද ඒ? කාම උපාදාන. ඒක දැන් දැන් දැන් ඔබ අර උපාදාන කියන වචනෙට තේරුම දාගන්න ඕනේ. දැන් ග්‍රහණය වීම කියලා ගමු. දැන් ආස කරපු දෙයට තමයි අහු වෙන්නේ. ආස කරපු දෙයට බැඳෙන්නේ. දැන් බැඳෙනවා කියන අර්ථය උපාදාන කියන එකට දාලා දැන් කියන්නේ කාම උපාදාන කියන්නේ කාමයට බැඳීම. දික්ඛ උපාදාන කියන්නේ දෘෂ්ටි වලට බැඳීම. සීලබ්බත උපාදාන කියන්නේ සීල වෘත වලට බැඳීම. අත්වාද උපාදාන කියන්නේ මමයේ මාගේ මාගේ ආත්මයේ කියන හැඟීමට බැඳීම. ග්‍රහණය වීම. යම් කිසි දෙයකට ග්‍රහණය වුණාට පස්සේ ඒ ග්‍රහණය වෙච්ච දෙයින් නිදහස් වෙන්න නම් ග්‍රහණය වෙන්න හේතු වෙච්ච එක නැති වෙන්න ඕනේ. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භවය හටගන්න හේතු වෙන්නේ උපාදානයි. රූප භවය හටගන්න හේතු වෙන්නේ උපාදානයි. අරූප භවය හටගන්න හේතු වෙන්නේ උපත් මොකද හේතු උපාදාන ඇති කන්නේ භවය ඇත උපාදාන උපදින විට ඔව් ඒකෙන් දැන් බඳී යාමක් හටගන්නකොටම විපාක පිණිස කර්මයක් හැදෙනවා ඒකයි මේ කියන්නේ දැන් තේමන්නේ මේ කියන එක බඳී යාමක් හටගන්නකොටම විපාක පිණිස කර්මයක් හැදෙනවා උදේට බඳී යනකොට කාමෙන්ට අන්න මොකද හටගන්නේ කාම දාස විපාක පිණිස කර්මයක් හටගන්නවා දැන් කාමයෙන් අතහැරලා බැඳී ගියොත් ඊට පස්සේ එයා කාම අතහැරුණාට පස්සේ මම මාගේ මාගේ ආත්මය කියන අදහස තුළ තමයි ඊටු ටික නා පවත්න්නේ. සීලබ්බත දෘෂ්ටි වගේ වර්ගෙන. එතකොට ඊටු ඒවට කර්ම මේ ලවි හැදෙනවා. ඒක කාම දැන් කාමය කියන්නේ කාමය කියන්නේ මොකක්ද? කාමය කියන්නේ ඇහෙන් දකින ප්‍රියමනාප දුජනසික ධර්මයේ ලස්සන පෙන්වන කාමෝපසංගිත ඉත්තාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංගිත රජනීය මේ වචන විස්තර කරන කාමී ඉෂ්ට කියන්නේ යහපත් මනාප කියන්නේ කැමැත්ත ඇති කරලා දෙන පිය රූපා කියන්නේ ප්‍රිය ස්වરૂපයෙන් යුක්තයි කාමෝපසංගිතා කියලා කියන්නේ ඒ ආසා කාම ආසාව ඇති වෙන. රජනීය කිලුට කරන හිත. මෙන්න මේ ඒ ඒ ලක්ෂණ වලින් යම් රූපයක් ඇද්ද? ඒක රූපකාමයයි. ඇහෙන් දක්න රූපේ. යම් ශබ්දීක ලක්ෂණ තියනවාද ඒක ශබ්දකාමයයි. යම් සුවඳකේ ලක්ෂණ තියනවාද ඒක ගන්ධකාමයයි. යම් රසයකේ ලක්ෂණ තියනවාද ඒක රසකාමීයි. යම් ස්පර්ශයකේ ඒ ලක්ෂණ තියෙනවද ඒක පොට්ටබ්බකාමීයි. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි මේ මේ මේ පහ මේ පහට බැඳිලා යාම. මේ පහට බැඳිලා ගියේ ගමන් බැඳෙන්නේ මොකේටද යා? කාම උපාදානයට. ඒ වුණේ දැන් ඒ වගේම කෙනෙක් බැඳෙනවා දෘෂ්ටි උපාදානයට දැන් අපි ගත්තොත් මේ ලෝකේ කාමයට වගේම සත්‍යය දෘෂ්ටි වලට බැඳලා ඉන්නවා. දැන් අපි ගත්තොත් සමහර බැඳලා ඉන්න මේ ලෝකේ දෙවියන් නැවුවා කියලා දෘෂ්ටියකට බැඳලා ඉන්නවා. සමහර බැඳලා ඉන්න මේ ලෝකේ දෙවියන් නැවුවේ නෑ. මේක තියෙන නිකම්ම මේ මේ ඉබේ හටගත්තු දේවල් මේ ගස්කොළන් වගේ. මැරිලා යනකොට මේ ගස් කොළන් මැරිලා ගියාගේ තමයි දෘෂ්ටියක් දෘෂ්ටියකට බැඳලා යනවා. තව සමහරු බැඳලා යනවා නෑ මේ දෙවරු කණ්ඩායමක් ලව්වා කියලා. සමහරට මේ වගේ එක එක දෘෂ්ටි වලට එක එක මතවාද වලට මිනිසයන් බැඳලා යනවා. බැඳලා ගියාම නිකන් ඉන්නවද යා? නෑනේ. ඊට පස්සේ එතන හටගන්නේ භවයක්. ඇයි ඒ? එක්ක කාමයේ බැඳිලා කාමයේ බැසගෙන එයා කර්ම රැස් කරනවා. එක්ක දෘෂ්ටියේ බැසගෙන කර්ම රැස් කරනවා. එහෙම නැත්නම් සීලවකට නොඑක් සීල වෘතවල බැසගෙන කර්ම රැස් කර්ම රැස් කරනවා. එහෙම නැත්නම් මම මේ මාගේ මාගේ ආත්මික නැගීමේ බැසගෙන කර්ම රැස් කරනවා. මේ කර්ම තමයි මෙයාට මේ බැස ගැනීම තුළ සිද්ධ වෙන්නේ. මොකද සිද්ධ වෙන්නේ කාම භව එක්ක කාම භවයක් හට ගන්නවා එක්ක රූප භවයක් හට ගන්නවා එක්ක අරූප භවයක් හට ගන්නවා දැන් ඉන්දියාවේ එහෙම ශීලපත මම දැකලා තියෙනවා මේ හිමාලයේ ඉන්න සාධුවරු මුළු ඇඟේම අලු ගහගෙන අලු ගහගෙන මේ මේ තහඩු කෑලි තියෙන ස්ටේන්ලස් ස්ටිල් ඒවෙන් අමුඩ අමුඩ ගහගෙන ජීවිත කාලට කොහොම ඉන්නවද? ඊළඟට කොණ්ඩේ පීරන්නේ මම දැකලා තියෙනවා සාදුරු මේ හිගලන්ගේ සමහර අය කොණ්ඩේ අඩි 15ක් 20ක් දිගයි. උතල උතල උතල මේ උඩට කට්ටු කට්ටු මේ කොණ්ඩේ ජටා බඳගෙන මම දැකලා තියෙන සමහර සාදුරු මේ තනි කකුලෙන් මුළු ජීවිත කාලෙම හිටගෙන ඉන්නවා. මේ මම චිල්ලාවක් මෙහෙම ගැට ගහලා මේක පොඩි කොට්ටයක් තියෙනවා. ඒ කොට්ටේ උඩ එක කකුලක්. ඒක ඒක හැම්පිසෙම ඉන්නේ තනි කකුලකින් ඊට පස්සේ මොකද කරන්නේ? මාරු වෙනකොට කකුල හොඳටම රිදෙනකොට පොන්චිලාව එල්ලිලා ඊළඟ කකුල තියන්නේ. එතකොට මේ කෑම කන්න යන්නේ, රසිකිලි කැසිකිලි යන්නේ, නාන්නේ ඔක්කොම තනි කකුලෙන් පැන පැන යන්නේ. සීලබ්බත පරාමාසෝල් තේවත් අය කියන්නේ. සමහරු ආහාරයෙන් පිරිසිදු වෙනවා කියලා දෘෂ්ටියකට එනවා. එයා සීලබ්බත පරාමාසයට යනවා. එතකොට ඒ නිසාම සමහරු ආහාරයෙන් පිරිසිදු වෙනවා කියලා හිතාගෙන එළවලු බත් කනවා. සමහරු ආහාරයෙන් පිරිසිදු වෙනවා කියලා හිතාගෙන කිරි විතරක් බොනවා. දැන් ඉන්දියාව කියනවා මේ ඒකාදශමයේ කියලා ඔය දා මාසයේ 11 වෙනිදාට ඉදාට බත් කන්නේ. කිරි විතරක් බීලා ඉන්නවා. හැවම් කියන්නේ එදාට බ්‍රත කියනවා. ආහාරය පිරිසිදු වෙනවා හිතාගෙන. සමහර හිතනවා දිශා වලින් පිරිසිදු වෙනවා කියලා. බුදිය ගන්නවා මේ එක දිශාව බලලා. නැගිටිලා ඒ දිශාවට වඳිනවා. මේ කොහොම මොනවද මේ? දෘෂ්ටි පාදානත් එක එකට තියෙන එකක් තමයි සීලබ්බත පාදාන. ඉතින් මේව ප්‍රහාණය වෙන දික්ටි පාදාන මේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. එතකොට කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද. මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමට සම්පූර්ණයෙන්ම බැඳිලා ඒකේ යැලිලා තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානය ඇති කල්හි භවය ඇත. ඒකවල තමයි මේක හොඳට නිස්කලංකව තේරුම් ගන්න ඕනේ. කල්පලයට බෑ. උපාදාන ඇති කල්ලි භවය ඇත. එතකොට දැන් ඔබ මතක තියාගන්න කියලා මම කිව්වා භවය විස්තර කරපු හැටි. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං විඥානං බීජං තණ්හාස ආනන්දේ කර්මයට වන මුර විඥානයේ බීජ තණ්හාව වතුර. එතකොට බලන්න හිතලා දැන් කාමයට බැඳලා ගියාම දෘෂ්ටියට බැඳලා ගියාම සීලවත වලට බැඳලා ගියාම මම මාගේ මාගේ ආත්ම ගැන හැඟීමට බැඳිලා තමයි යා ඉන්නේ. එතකොට යා යම් චේතනාවක් පහළ කරනවාද යම් විඥානයන් ක්‍රියාකාරීත්වයක් තියනවාද යම කරනවාද ඒ ඔක්කොගෙම සකස් වෙන්නේ එක්ක කාම භවයක් එක්ක රූප භවයක් එක්ක අරූප භවයක් කාම හීන ධාතුවේ නම් එයාගේ ක්‍රියාව තියෙන්නේ කාම භවය. මජ්ක්‍ධිමා ධාතුවේ නම් එයාගේ ක්‍රියාව තියෙන්නේ රූප භවයේ. මේ අරූප ධාතුවේ විපාක පිණිස නම් කර්මය හැදෙන්නේ අරූප භවයේ. එතකොට මේ විදිහට තියෙනකට දැන් ඔබට තේරෙනවා ඇති ලෝක සත්‍යය ඉන්නේ කොහෙද කියලා වැඩපුර. අරූප භවයේ උපදින ගණන හැඟීම් වලින් ගණන් කරන්න පුළුවන් පොඩ්ඩයි. භූත බය උපදින ගන්නත් ඒක බොහොම සුළු පිරිසයි. බොහෝ සත්‍යයට මේ කාමයේ සැඩපහරක් වගේ. මේකම ගහගෙන යනවා. කලකිරින්නවත් නැහැ. එතකොට මේක බෑගෙන යනවා යා. එතකොට භවපච්චයා ජාති භවයේ භවයේ හේතු කරගෙන තමයි උපදින්නේ කියන කාරණේ තේරුම් ගත්තා. උපාදානපච්චයා භවෝ උපාදානයේ හේතු කරගෙනයි භවය හටගන්නේ කියන එක දැන් අපි මේක හිමීට තේරුම් ගත්තා. බුදුරජාණන් දැන් අපි ආය ආර්ණ්‍යයට එන්න ඕනේ. මොකද්ද? කුමක් ඇති කල්හිද උපාදාන ඇතිවන්නේ? කුමක් ඉපදීමෙන්ද උපාදාන උපදින්නේ? එතකොට මේක කොහොමද අපි කියන්නේ? තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. තණ්හාව උපදින විට උපාදාන උපදී. එතකොට ඔන්න උපාදානයේ රහස. දැන් බලන්න මේ වගේ හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වයන් අපිට අවබෝධ දැන් ඔබට මේක අහගෙන යනකොට තේරෙනවා ඇති මේක අවබෝධ කිරීමෙන් තොරව විසඳන්න බෑ කියලා. දැන් මේකනේ දැන් අපි පොඩි කාලේ ඉඳලා අපි දන්න කාලේ ඉඳලා අපි පතනවනේ. නමුත් අපිට පතපු දේවල් දුන්නේ. පතපු දේවල් නෙමෙයි. සමහරට ඔබ ඔබ ඔබ හීනෙමත් හිතුව ඇති ඉතින් එහෙට එන්නේ. මම ගන්න වගේ. මේ ඇවිලේ. එතකොට මේ පතපු දේවල් නෙමෙයි. හිතපු දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ මේ ජීවිතෙත් එහෙමනේ අපිට. සාමාන්‍ය මේ ජීවිතේ මෙහෙමනම් අපි හිතපතනෝ උපදින්නේ. එතකොට මේ සිද්ධ වෙලා තියෙන හැටියටයි මේක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා තණ්හා කියලා කියන්නේ තණ්හාට ওই විදිහට බුදුරජාණන් පාවිච්චි කරන නන්දි නන්දි රාග පාවිච්චි කරන වචන ඊළඟට ආශා තණ්හා තණ්හා කියන එකේ තේරුම ඇල්ම යම් කිසි දෙයක් කෙරෙහි අපේ හිත ඇදිලා යනවා නම් ඒ ඇදිලා යන්නේ ඒ ඇදිලා යාම තමයි ඇල්ම කියන්නේ එතකොට අපේ හිත රූපයට ඇදිලා යනවා නම් ඒ මොන තණ්හාවද රූප තණ්හා අපේ හිත ශබ්දයට ඇදිලා යනවා නම් ශබ්ද තණ්හා අපේ සිත ගඳ සුවඳට ඇදලා යනවා නම් ගන්ධ තණ්හා අපේ සිත රසයට ඇදලා යනවා නම් රස තණ්හා අපේ සිත කයට දැනෙන පහසට ඇදලා යනවා නම් පොට්ටබ්බ තණ්හා අපේ සිත සිතට එන සිතිවිලි වලට ඇදලා යනවා නම් ධම්ම තණ්හා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ රහතන් වහන්සේ ගැන විස්තර කරන රහතන් වහන්සේට මේ තණ්හා හයම නැහැනේ ඒක හරිය ලස්සනට පෙන්වා දෙනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්ම උපමා පෙන්වනවා මේ මොකක්ද මේ නිලුම් කුලේ නිලුම් කුලේ තියෙන දිය බිඳුවක් වගේ කියනවා. මේ නිලුම් කුලේ දිය බිඳුව නිලුම් කුලයට ස්පර්ශ වෙලා නැහැ. නිලුම් කුලෙන් ඇල කරනකොට ඔව් වැටෙනවා. පදුමං වාර යථා නලිප්පති එතකොට මේ නෙළුම් නෙළුම් මලේ වතුර ගැවුවට රැඳෙන්නේ මේ වගේ කියා මේ රූපය ඇලෙන්නේ නැහැ රූපෙට ඇදිලා යන්නේ ශබ්දයට ඇදිලා යන්නේ ගඳ සුවඳට ඇදිලා යන්නේ රසයට පහසට සිතටෙන සිතිවිලට ඇදිලා යන්නේ ඒ ඒ ඇදිලා යන්නේ නැති වෙන්නේ තණ්හාව නැතිවීමෙන් තණ්හාව තිබ්බොත් වෙන්නේ මොකද්ද ඇදිලා යනවා. ආසාවක් තියෙනවා කියන්නේ ඒකයි. ඇදිලා ගියපු ගමන් යමකට ඒකට බැඳෙනවා. උපාදානය කියනවා. අපි රූපයට ඇදිලා යනකොට රූපෙට බැඳෙනවා. සබ්දයට ඇදිලා ගියොත් සබ්දයට බැඳෙනවා. ගඳ සුවඳකට ඇදිලා ගියොත් ගඳ සුවඳට බැඳෙනවා. රසයකට ඇදිලා ගියොත් රසයට බැඳෙනවා. පහසට ඇදිලා ගියොත් පහසට බැඳෙනවා. හිතට එන දෘෂ්ටියකට ඇදිලා ගියොත් දෘෂ්ටියට බැඳෙනවා. සීල වෘතයට ඇදලා ගියොත් ඒකට බැඳෙනවා. දැන් බලන්න මේක මේ මේක කොයි විදිහට බලපවත්වනවද කියලා මේක කමේ මේ බරපතල විදිහට ඇඟටයි හිතටයි බද්ධ වෙලා තියෙන එක. අපි ගන්න කෙනෙක් පුරුදු වෙනවා කියලා මේ මේ තේ එකක් බීලා ටොයිලට් යන්න. දැන් අපි ඉතුරු වෙච්ච ගමන් තේ පොරකට ටොයිලට් ගියේ. නෑ නමුත් අපි මේ මෑත භාගේ පුරුදු වෙනවා කියම අපි එකක් එහෙම තේ එකක් බොනවා ටොයිලට් යන්න ඉස්සෙල්ලා මොන එක දවස් එක දවසක් මුන් තේ එකක් ගිහලා මුන් ටොයිලට් යනවා මාසයක් විතර යනකොට තේ එකක් බොන්නේ නැත්තම් ටොයිලට් යන්නේ බලන්න මේකට ඕමන හැටියට හිතක් හැදෙනවා කයත් හැදෙනවා දැන් මෙහෙම බලනකොට අපේ අපේ හිත කොයිතරම් මේ පුරුදු වලට ඇබ්බැහි වෙලා ඇද්ද? මේ කය කොයිතරම් පුරුදු වලට ඇබ්බැහි වෙලා ඇද්ද? මේකෙන් අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට බලන්න මේ වගේ මේ අපේ ජීවිතය තුළ පවත්වන අපි කාම තණ්හා මේ කාමයන් කෙරෙහි ආසාව පවත්වනවා. භව තණ්හා මේ පැවැත්ම කෙරෙහි ආසාව පවත්වනවා. සමහර කෙනෙකුට ඒ ආසාවලින් තොරව ආසාවක් ඇති වෙනවා. විභව තණ්හා කියලා. මොකක්ද විභව තණ්හා කියන්නේ? නොපවතින ආසාව. නොපවතින ආසාව තියෙන එක්කිනා තමයි ඒ ආසාව මූල කරගෙන එයාට හටගන්න උපාදානය. අත්වාද උපාදානය. අත්වාද උපාදාන මුල් කරගෙන එයා එදිනවා. මොකක් හරි වැඩ පිළිවෙලක. එතකොට හුදු දිනකට අරූප භවයි හටගන්නවා. එතකොට යා කොහෙද උපදින්නේ? හරි බව. එතකොට කාම කාම තණ්හාව තිබුණත් උපාදාන භව හැදෙනවා. ඊළඟට භව තණ්හාව තිබුණත් උපාදාන භව හැදෙනවා. විභව තණ්හාව තිබුණත් උපාදාන භව හැදෙනවා. එහෙනම් ඒක තණ්හා තුලින්ම කරන්නේ උපාදානයක් හැදෙන එක. ඉතින් උපාදානින් කරන්නේ භවයක් හැදෙන එක. භවයෙන් කරන්නේ කුපතක් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන තණ්හාව ගැන පුදුම විස්තර තියෙනවා. උන්වහන්සේ දේශනා කළ තියෙනවා මහණෙනි මේ තණ්හාව කවදාවත් ඇති වෙන එකක් නෙමෙයි කියනවා. දැන් අපි රූප බලලා ආ දැන් හරි ඇති. දැන් අපි ආය රූප බලන්න ඕනේ නැහැ. සම්ප අපේ තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒක තමයි මොකද මේ ඇබිලෙන් දේවල් අනිත්‍ය නිසා අපි මේ මේ අපේ ඉසේ මේ රූපේ කෙරේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ මේවා කරේ තෘප්තියටපත් වෙන්නේ නැහැ. සමහරු වයසට යනකොට කැමති ඉක්මනට මැරෙන්න. අනේ උන්වන් ඕනේ නැගලයි. ආයෙත් පටන් ගන්න මේ කාම හිඳින්න. මොකද මේ හිතේ තියෙන ස්වභාවය මොකද්ද මේ ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා නම් අපිට දැන් කාලා තියෙන කෑම අපිට මේ රස තෘෂ්ණාව ඇති නොවෙන්නේ හොඳටම ප්‍රමාණවත්. අපි බලන තියෙන දේවල් අපි අහන තියෙන සීන්දු දේවට දෙන රස, කායට දෙන පහස මේ එකකින්වත් අපේ ජීවිතය තුළ ඇතිවීමක් වෙන්නේ ඒක තමයි තණ්හාවේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ තණ්හාව උපමා කළ සාගරයකට. ඒ සාගරයක නිරන්තරයෙන්ම ගංගාවලින් ගලේ ගලනවා. නමුත් සාගරේ උතුරන්නේ නිරන්තරයෙන් ගලනවා ජලය. ලෝකේ තියෙන ගංගාවලින්. ඒ විතරක් ගංගාවලින් ඒ වගේ නිරන්තරයෙන් අපි ඇහෙන් අරමුණු ගන්නවා. කනෙන් අරමුණු ගන්නවා. නාසයෙන් අරමුණු ගන්නවා. දිවෙන් අරමුණු ගන්නවා. කයෙන් අරමුණු ගන්නවා. හිතෙන් හිතනවා. නමුත් මේකේ ඇතිවීමක් ඇතිවීමක් නැහැ. අපි ඔන්න අපි කියමු මේ ඔන්න හොඳට රසට කෑමක් හදාගෙන හොඳට බඩ පිටින් කෑමක් බඩ පිරලා තියෙන නිසා එපා වෙනවා මිසක්. කෑමක නවකෝටි වල එපා වෙනවාද? අනේ දැන් ඉතින් ඇති ආයෙනම් මේ කෑම එපා. එහෙම එකක් වෙන්නේ නැහැ. එදාට උන අප්පිර වෙනකම් කෑවා කියන්නේ ඔන්න දවසක් දෙකක් අප්පිර. ආයෙක මතක නැති වෙනවා. ආයෙ අර ආසාව වෙනවා. පුදුම එකක් මේ තෘෂ්ණාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ තෘෂ්ණාවට සත්‍ය බැඳින්නේ වඳුරු පැටියේ කොහොල්ල බදාට වුණා වගේ කියනවා. ඉස්සර දඩේම යන මිනිස්සු වඳුරන්ව අල්ලන්න කොහොල්ලෑ වලින් කොහොල්ල දනවනේ අර කොස් කටුකස්සින් ගෙඩි එවිට ඔය ඔය කොස් ගෙඩි තමයි කොහොල්ල තියෙන්නේ. ඉතින් කොහොල්ල බබෙක් හදන ගහ ගහ කලවල තියෙනවා. වඳුරු පැටියෙක් කෙනවා. වඳුරු පැටි දැන් වැද්දා මේක කරන්නේ වඳුරු පැටියව අල්ල ගන්නයි. වඳුරු පැටිය ඇවිල්ලා බලනවා කෝල් එක බා. අතින් ගහනවා. ගහනකොට මොකද වෙන්නේ? ඊයට ඇලෙනවා. ඒ යට ගලව ගන්න අනිත් අත තද කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ඇලෙනවා. අද්දික ගලව ගන්න කකුලෙන් තද කරනවා. කකුල ඇලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් කකුල තල්ලු කරනවා. ඒක ඇරෙනවා. මේ අද්දික කකුල දෙක ගලව ගන්න පොළු නැන්නවා. එතකොට වැද්ද ඇවිල්ලා මෙහෙම අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අන්න ඒ වගේ මාර්යාගේ තොණ්ඩුව කිව්වා මේ කාමේ. සත්‍ය රූපයට අලෝල තියනකන්, ශබ්දයට අලෝල තියනකන්, ගඳ සුවඳට අලෝල තියනකන් රසයට අලවල කියන එක පහසට අලවල කියන එක එයා ජරා මරණ විතරයි කියනවා. මායාවේ වශයෙන් කියන අය ඉන්නේ. එයා එකකින් ඉතුරු වෙන්නේ නැහැ කියනවා. බලන්න මේ තණ්හාව මිනිස්යාගේ ජීවිතයට බලපාන කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තේරුම් විස්තර කරනවා මේක තියෙන ජීවිතේට නිකන් එතිලා තියනවා කියන වැලක් පිටිලා වගේ. වැලක් වගේ එතිලා තියනවා කියන තණ්හාව. ඉතින් මේ ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ හිමාලේ තියෙන ගස් జాති වැල් జాතියක් මාළුවා වැල කියලා. දැන් මාළුවා වැල ගහේ හිටිනවා. ගහේ හිටින්නේ ගහේ යහපතට නෙමෙයි. මොකද මාළුවා වැලේ කොළේ හැදෙන්නේ ගොට්ට වගේ. මෙහෙම උඩ අතට. ගොට්ට වගේ කොළේ හැදෙන්නේ. පල්ලෙහාට නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? වැස්සාම මේ මේ වතුර මේ ගොටු වල පිරෙනවා. පිරුණට පස්සේ ගහට රුතු දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ ගහ? කඩාගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්යාගේ ජීවිතය තුල තණ්හාව බලපවත්න්නේ අර ගහ උතාගෙන ඉන්න මාළුවා වැල වගේ කියනවා. ඊට පස්සේ දුක තමයි කියන එයාගේ ජීවිතේට පිරෙන්නේ. ඊට පස්සේ කඩාගෙන වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ජාතිය ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. එතකොට බලන්න අපි අපේ ජීවිතය තුළ මේ තරම් බරපතල සිද්ධියක් සිද්ධ වෙනවා කියන කාරණේ අප දන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිච්චසමුප්පාදේ අපි නිකන් කියවගෙන යනවා අවිද්‍යාව පත්‍ය සංඛාරක් කියලා අපි නිකන් පාඩම කියාගෙන ගියාට අපි දන්නේ මේ වගේ ලොකු කතන්දරයක් මේ විස්තර වෙන්නේ කියලා නේද ඒකට අපි අවබෝධ කරගන්න ඕනේ තණ්හාව මූල් කරගෙන තමයි මේ අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම දුක කරා යන්න සකස් වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ තණ්හාවේ ස්වභාවය විස්තර කරනවා. මොකද තණ්හා ස්වභාවය? යායන් තණ්හා පෝනෝ භවිකාන්න ආයම භවයක් හදලා දෙන්න යෝගනා කරන දේ හැදින්නේ තණ්හාවෙන් පටන් ගන්නනේ. ඒවල තණ්හා යායන් තණ්හා පෝනෝ භවිකා යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරලා දෙන්නේ. නන්දි රාග සහගත අන් ආස්වාදයෙන් ඇලෙන තත්ත්‍ර තත්‍රා විනන්දිනි ගිය ගිය තැන ඇලෙනවා දැන් අපි ඉඩකඩම් කරලා ඔන්න එනවා මෙහි අපි ඔක්කොම අතල්ලා එහා අතල්ලා මෙහි එනවා ඊට පස්සේ මෙහි ඉඩම් ගන්නවා දේවල් ගන්නවා මේ මේ ක්‍රමයෙන් අපිට ඒ කියන්නේ මේ ක්‍රමයේ ලෝක සත්‍යයට තණ්හාවෙන් පිටලා තියෙන එක අපිට ඒක මිදෙන්න බෑ අවබෝධ කරන්නේ නැතුව මිදෙන්න බෑ. ඊට පස්සේ ගිය ගිය තැන අපි ඇලෙනවා. ගිය ගිය තැන ඇලෙන්නේ නැද්ද අපි? දැන් අපි ලංකාවේ හිටියා. ලංකාවතල මෙහෙණකට අපි තෘෂ්ණාව එහි දාලා දාවේ. හරනවා. දැන් අපි මෙහෙ මැරෙනකොට හරිම යනවා. දැන් පිරිත ලෝකෙ උපදිනවා. ඊට පස්සේ ආස කරන සෙන්සට් වලට. බලු බලු වෙනවා ඌරු කුකුල වෙනවා ඌරු වෙනවා ආස ගන්න අසුචි වලට බුදුරජාණන් දේශනා කරන්නේ මහණනි මේ සත්ත්ව ලෝකේ ඉන්නවා කියනවා මේ පසූචි ගඳ එනකොට ඉව අල්ලගෙන දුවනවා කියනවා හම්බෙච්ච ගමන් කනවා හම්බෙච්ච ගමන් කියලා ඒ ඒ ඒ ලෝකෙට යන මිනිස්සු නැගිලා සමහර ගලකටම කාක්ක වෙලා ඒකට ඒ තණ්හාව එතන පවත්තනවා සමහර කෙනෙක් පුදුනා බල්ල බලන්න කියලා. සමහර කෙනෙක් නයි පොළොන් කියලා. සමහර කෙනෙක් කොටි සිංහ කොටි කියලා. ඒ ඒ අවස්ථාවලදී පවත්නවා. ගියේ ගියකන තත්ත්ව తත්‍ර අභිනන්දිනී. ගියේ ගියකන සතුටින් අභිනන්දනය කරනවා. එතකොට මොකද්ද මේ තණ්හාවේ ස්වභාවය? කාම තණ්හා. කාමයට ආශා කරනවා. භව තණ්හා භවයට ආසා කරනවා විභව තණ්හා නොපැවැත්මට ආසා කරනවා ඉතින් මේ ත්‍රිවිධ තණ්හාව මේ යම් යම් ජීවිතයේද මේ තණ්හාව වලින් එක තණ්හාවක් හරි ඉදිරිපත් වෙච්ච ගමන් බල එක තණ්හාවක් හරි මුල් වෙච්ච ගමන් ඒ තණ්හාව ප්‍රත්‍යයෙන් ඒ තණ්හාව හේතු කරගෙන දැන් ඔබට තේරෙනවද උපාදාන හේතු විදේරම දැන් තන් ආසාවක් ඇති වෙච්ච දෙයට තමයි අපි බෙල්ල යන්නේ ආසාවක් ඇති වෙන්නේ නැත්තම් බැඳිලා නැහැ. ආසාවක් ඇති වුණොත් බැඳිලා යනවා. සමහර විට මේ බැඳීම් මේ ආත්මභාව ගානක් යන විඳවනවා. අතාරින්නේ බැඳීම්. සමහර බැඳෙනවා ගිවල් දොරවලට, ඉඩකඩම් වලට. බැඳලා සමහරට මේ බාහිර වල උපදිනවා මේ ඉඩම් වල උපදිනවා. සමහරට ප්‍රේරිත වෙන උපදිනවා. හේතුව ගත්තොත් එහෙම බැඳීමක්. බැලීමක් හේතුව. මට හම්බ වුණා මේ නෝන කෙනෙක්. ඒ නෝනට මේ රෝහල වැඩ කරන නෝන කෙනෙක්. හරි දැනුගත් මම හිතන්නේ ඒ නෝන එංගලන්තය ඉගෙනගෙන තියෙන්නේ. මේ ඒ නෝනට ඇති වෙනවා බඩේ අමාරුවක්. ඒ නෝනට හොයාගන්න බැහැ මොකද්ද කියලා. දැන් බෙහෙත් කරනවා බෙහෙත් කරනවා යන පස්සේ වැඩේ ඇති වෙන්නේ කැක්කුමක්. මේ කැක්කම ඇති වෙන රැයට. රැයට මෙයාට තේරෙවලු මෙයාගේ ගුද මාර්ග දිගේ හුලඟක් ඇති වෙනවා. හුලඟක්. ඊට පස්සේ බඩු මේ බඩ බිරිකනවා මෙයා කරන ඉතින් මෙයා මේ වෙනියෙන් දැන් ජීවිත විවාහ වෙලත් නැහැ. දැන් වයසයි එනවන අවුරුදු ගාණක් දුක් විඳලා මෙයා භවනා කරන්න පටන් ගත්ත මේකෙන් බේරෙන්න. භාවනා කරන්න පටන් ගත්තාම ඒකත් මට අල්ලගන්න හම්බුනේ ඊට පස්සේ වෙන කවුරු හරි භාවනා කරන යෝගියෙක් මට හම්බ වෙලා ඊට පස්සේ ඒ මාර්ගයෙන් න්යාය බලනකොට මොකද්ද මේ කියලා බලනවා භූතේක් ඇතුළේ වෙනකට කවුද මේ භූතයා පෙර භවයේ මහත්ය ඒ මහත්ය කියනවලු මට මම ඔයාට ආදරේ මම ඔයාට හරින්නේ ඔයා මම පතාගෙන ආවේ අර අර භූතය අඟට වෙලා මේ බඩ බඩවැල් කපනවා ආදරේට. ඔන්න බලන්න. එතකොට මෙයා මේකෙන් මිදෙනවා. දැන් යායේ මට ඇවිල්ලා මම මොකක් හරි කාරණයක් කිව්වහම ওই භවය ගැන හරි මොකක් හරි විස්තර කරපු වෙලාවේ මෙයා මේක කියන්න මම මේ පොල්ගහවිලා ගිහලා මාත් එක්ක ඉලගේ ස්වාමීනි මම මෙන්න මෙන්න ප්‍රශ්නයකට මුහුණ දීලා මම මේ විඳෝනවා මට මේ සංසාරේ තීත්ත වෙලා තියෙන්නේ මගේ ජීවිතේ ඔක්කොම බිඳවටන මේ ප්‍රශ්න නිසා කියලා. නමුත් අර අර භූතයට තේරෙන්නේ මේ කොච්චර දුර තේරෙන්නේ අතාරින්නේ නැහැ. එයා කියනවලු අවුරුදු අවුරුදු 1000ක් කරනවා මම ඊට පස්සේ කියනවා. දැන් අපිට තේරෙන්නේ මනසේගේ ආසාව දැන් ඒ කියන්නේ යම් කිසි අපේ හිතේ බැඳීමක් හටගත්තට පස්සේ ඒ බැඳීම හටගන්න මුල්ුනේ මොකද්ද අවිද්‍යාවනේ මතකද භවයේ විස්තර කරගෙන කිය අපි ඉගෙන ගත්තා අවිද්‍යා නීවරණාන සත්තානං තණ්හා සංයෝජන අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඒ කියන්නේ ආසාවක් බලපවත්වන වෙලාවට ඒකට ඇදලා යන මිසක් ඒකට බැඳෙනවා මිසක් ඒක මිසක් වෙන මුකුත් හිතෙන්නේ නැහැ යාට වෙන මුකුත් හිතෙන්නේ නැතුව මේකම කාගෙන යනවා එහෙම සමහර අය ඉන්නවා මේ වගේ මේ අසාමාන්‍ය දුර්වල මානසික මට්ටම් තියෙනවා දැන් මේක දුර්වල මානසික මට්ටමක් ගොඩාක් දුර්වල ඉතින් යා මේ ජීවිතේ මනුත් ඒ කලින් ජීවිතේ මහත්ය ආයික තව කතන්දරයක් තියෙනවා මොකද්ද කලින් ජීවිතේ මහත්ය නෙමෙයි කලින් දිවි මගින් හිටපු එක්කෙනා. එතකොට වලින් හිටපු එක්කෙනා මෙයා එයාට අකමැති වෙන කෙනෙක්ව බැලලා. ඊට පස්සේ අර මෙයා නැති ශෝකෙන් දින්නවාගෙන. දැන් මේ මේ ලෝකේ කියලා දැන් ආයෙත් මනුස්ස ලෝකෙත් නේනොත් හම්බ වෙලා. මනුස්සයෙක් දැන් අර භූතයෙක් තුන මේ පුදුම වෙලේ කියන්නේ මේ බැඳීම ඇති වුණාට පස්සේ දැන් භෞතික කියලා උගන්න කියන කොයි ලෝකෙට ප්‍රෝප්පා ගන්නවා ඒක කොහොම වෙනවද කියන්න අපිට තේරෙන්නේ නැහැ කොයි ලෝකෙ දැන් අපි කියමු දැන් භූතයා ඉන්නේ මෙහි කියලා එයා ආර්ය පහළ වෙලා ඉන්නවා කියමු ඉන්දියාවේ භූතයා ඉන්නේ මෙහා හොයි හොයනේ භූතයා කොහොමද හොයාගන්න මෙයා එතකොට බලන්න මේ තණ්හාව බලපෑවතුනම මේ විදිය. අපේ ජීවිතේ අපේ මේ අභ්‍යන්තර හිතේ අපරිසිදුකම ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි සැලකිලිමත් වෙන්නේ අපේ මේ ශාරීරික පිරිසිදුකම ගැන විතරනේ. හිතේ ශාරීරික අපිරිසිදු වුණොත් අපි සැලකිලිමත් නේ. ඩාඩිය ටිකක් තිබුණොත්, කුණු ගෑවුනොත්, ඊළඟට මේ කඳ ආවොත්, සොටු ආවොත්, දත් කටගඳ ගන්නවා නම් අපි හරි කල්පනාවෙන් ඉක්මනට සෝද ගන්නවා පිරිසිදු කරනවා. නමුත් අපි හිත පිරිසිදු වෙනකට අපි එහෙම කලබල වෙන්නේ නැහැ. නමුත් බරපතල පස්සිය දෙන්නේ අර අපිරිසිදු වෙච්ච හිතම කරගෙන. ඒකට ඒ තණ්හාවනේ මේ බලපවත්තන ඒක තණ්හාව තනිකරම මානසික එකක්. ඒකත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි පටිච්චසමුප්පාදේ අද අපි ඉගෙන ගත්තේ කොටසක්. මොකක්ද ඉගෙන ගත්තේ? දැන් දැක්කත් අපි පටිච්චසමුපාදයේ අගය කළ තමයි මේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක තෝරලා දෙනවා. මේ අගය කළ නෝනින් විමසීම සෙන්නේ කියලා බලනකොට මේ ප්‍රශ්න ඔක්කොම දැන් අපිට තියෙනවා. දැන් අපිට ජරා මරණ තියෙනවා. ඉපදීම නැද්ද අපිට දැන්? අපි ඉපදිලා නැහැ. ඇස කන නාසය දිව කය මනස තියෙනවානේ. ඉපදීම කියන කාරණේ තියෙනවා දැන්. බැරි නැද්ද? අපි මේ කාම භවයෙන් ඉන්නේ. කාම භව පිටලා අපි දැන් මොකද කරන්නේ? කර්ම රැස් කරන්නේ. උපාදාන නේද? කාම උපාදාන, ditthi උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන ප්‍රහාණය වෙනවා සෝතාපන්න වෙනකොට. ඊට පස්සේ ඉතුරු වෙන උපාදාන දෙකයි. කාම උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන ප්‍රහාණය වෙනවා අනාගාමී වෙනකොට. අත්වාද උපාදාන ප්‍රහාණය වෙනවා ආරහත්කේදී. එනතු උපාදාන නැති වෙන්නේ. එතකොට අත අරහත් රහතන් වහන්සේට කාම පාදානක් නැහැ. ditthi පාදානක් නැහැ. සීලම්බුක පාදානක් නැහැ. ආත්තක පාදානක් නැහැ. නැති වෙන්න හේතුව තණ්හාව නැහැ. තණ්හාව නැති හේතුව අවිද්‍යාව නැහැ. එතකොට කාම උපාදාන නැත්තම් කාම කාම උපාදානක් නැත්තම් ditthi උපාදානක් නැත්තම් සීලබ්බුත උපාදානක් නැත්තම් අත්වාද උපාදානක් නැත්තම් කාම භවයක් නැහැ. රූප භවයක් නැහැ. අරූප භවයක් නැහැ. ඒ කියන්නේ විපාක පිණිස කර්ම නැත්තම් කුඹුරක් නැහැ. සැලෙන්න බීජෙකුත් නැහැ. වතුරක් නැහැ. පිළිගන්න හිතකුත් නැහැ. චේතනාවකුත් නැහැ. පිරිනම් පානවා. ආ මේක පිරිනම් පානවා. ඒත් හේතුඵල ධර්ම හැදෙනකොට පිරිනම් පාන්නේ නැහැ. ආය ආයමත් යා උපතක් කරා යන්නේ. ඒ වගේ භයානක සංසාරයකට අපි වැටලා ඉන්නේ. ඔබ හරියටම දන්නවා නම් මේ ජීවිතේ ප්‍රශ්නේ ජීවිතේ ප්‍රශ්නේ හරියටම දන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා කොහොමද මේව කරගන්න ඕනේ කියන්නේ ඉසගිනිගත් එක්ක ඉගිනි නිවන ලෙස ඉසගිනිගත් කෙනෙක් වගේ මේ ධර්මය අවබෝධ කරගන්න හිත යොදන්න කියනවා සෝතාපන්න වුණොත් 99ක් පිසවිලා ඉතින් ඒ අවස්ථාව තමයි අපි අහිමි කරගන්නේ නැතුව අපේ ජීවිතය ලබා ගන්න තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු